Mas. කුසල ගංගාව ජීවිතයකට උදා කරගන්න තියෙන කරුණු වලින් කරුණු හතරෙන් කරුණු දෙකක් ඒ තමයි බුදුරජාණන් වහන්සේ ගැන අවබෝධයෙන්ම පැහැදීමක් ඇති කරගෙන ඉන්ද්‍රකීලයක් වගේ ඒ පැහැදීම පවත්වන හැටි. ඒ කියන්නේ කාටවත් වෙනස් කරන්න බැරි විදිහේ පැහැදීමක් බුදුරජාණන් වහන්සේ ගැන ඒ බුදු ගුණ ගැන ඇති කරගන්න හැටි අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ගුණ වශයෙන් අවබෝධ කරගෙන පැහැදීමක් ඇති කර ගන්න ආකාරය අද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ගැන පැහැදීමක් ඇති කර ගැනීමට බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම දේශනා කරපු සූත්‍ර දේශනාව ඔබ කවුරු දන්නවා? ඒ තමයි ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාව. ඒ දේශනාවෙන් තමයි ශ්‍රාවකයන් වහන්සේලාගේ පටන් ගැනීම ඇති වුණේ. ඒ දේශනාව ශ්‍රවණය කළා ස්වාමින් වහන්සේලා පස් නමක්. ඒ ශ්‍රවණය කරපු ස්වාමින් වහන්සේලා අතරින් ඉස්ලාම අවබෝධ කළා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේට විතරක් අවබෝධ වෙන්න හේතු වෙන්නේ මොකද? බුදුරජාණන් වහන්සේ ඔබ දන්නවා දුෂ්කර ක්‍රියා කරපු කාලයක් ඒ කාලෙදී අවබෝධ කරගත්තා ඒ දුෂ්කර ක්‍රියාව වැරදි කියලා. අවබෝධ ඒක අත්හැරියා. ඒ වෙනකොට අර පස්වග භික්ෂුන් වහන්සේලා හිටියේ දුෂ්කර ක්‍රියාව තුලින් අවබෝධ කරන්න පුළුවන් කියන දෘෂ්ටිය මතී. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් අර දුෂ්කර ක්‍රියාව අත්හැරියාම අර පස් දෙනා කලකිරුණා. කිරිලා හිතුවා උන්වහන්සේට පාර වැරදුනා කියලා. හිතලා මොකද කළේ උන්වහන්සේ අත්හැරලා ඔව් දැන් ඒගොල්ලෝ හිටියේ ඒ ගයා ප්‍රදේශයේ ඉඳලා උන්වහන්සේලා වැඩම කළා බරණැසට. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙච්ච බව දැන් මේ ස්වාමීන් වහන්සේලා පස්නම දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ලෝකෙ ගැන බැලුවනේ මේ ලෝකයේ මොසල බැලුවා බලන එකට අවබෝධ වුණේ මොකක් වගේද? ලෝකේ නිලුම් පොකුණක් වගේ කියලා. එතකොට මේකේ මේ මෝරපු නිලුම් වගේ කල්පනා ශක්තිය මෝරපු මිනිසයන් ඉන්නවා කියලා අවබෝධ වුණා. මේ කල්පනා ශක්තිය මෝරපු මිනිසයන්ට ධර්මයේ නැමැති සූර්යා පායාවුත් ඒ හිරු කිරණ වැදිලා ඒ නිලුම් මල් පිපිනවා වගේ මේ කල්පනා ශක්තිය මෝරපු මිනිසයන්ට මේ ධර්මය අවබෝධ කරගන්න ඉතින් උන්වහන්සේ බරණැසට වැඩම කරපු වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේලා එකපාරට පිළිගත්තද? නෑ. අර මතේ හිටපු නිසා. කල්පනා කළා මේ දැන් ඈතම දැක්ක බුදුරජාණන් වහන්සේ වඩිනවා. දැකපු වෙලාවේ මේ මේ ස්වාමීන් වහන්සේලා හිතේ ඇතුන්නේ මොකක්ද අදහස? ඔය එන්නේ අපි ළඟට අන්තිමට. අන්තිමට අපි ළඟට ඔය එන්නේ කියලා හිතුණා. හිතලා කල්පනා කළා මේ උසස් කුලයක නිසා අපි ආසනයක් විතර තියෙනවා. අපි සලකන් යන්න ඕනේ උන්වහන්සේ ලං වෙනකොට කිට්ටු වෙනකොට ඒගොල්ලන් ඒ ස්වාමීන් වහන්සේලාගේ අදහසේ ඉන්න බැරි වුණා. ඒක ස්වාමීන් වහන්සේ නමක් ගිහිල්ලා එක මේ පස්වගේ භික්ෂුන් වහන්සේලාගේ එක භික්ෂුවක් ගිහලා පාත්‍රයේ සිවුරිල්ල ගත්තා. තා භික්ෂුවක් ඉක්මනට මේ දෙපා හොදන්න පෑන් තිබ්බා. ඉතින් මේ වගේ උපස්ථාන කටයුතු කළා. උපස්ථාන කටයුතු කළාට ඒ කාලේ සම සමාය කතා කරන්න කතා කරන වචනයක් කියනවා ආවුසෝ කියලා. ආවුසෝ කියන එක සිංහලෙන් අපි දැනට වර්තමාන පාවිච්චි කරන ආයුෂ්මතුනි කියලා. ආවුසු කියන්නේ මේ සමායයට කතා කරන වචනයක්. ඊටම කතා කළා. ඉසල බුදුරජාණන් වහන්සේ කොහොමද මේ දානමාන හම් වෙනවද? හොඳින් පාසුම් වෙන පාසුම් වෙනවා. ඉතල මේගොල්ලෝ කියනවා මේ ස්වාමීන් මේ පස්වල් භික්ෂුන් වහන්සේලා කියනවා ආයුෂ්මතුනි ඔබ හරි ලස්සනයි දැන්. කාටද මේ කියන්නේ? බුදුරජාන් වහන්සේට කියන්නේ. මේ හිතුවේ මේ අර මධ්‍යම අර මේ දුෂ්කර ක්‍රියා අතහැරපු නිසා ලස්සන වෙලා කියලා. ලස්සන. ඔය විදිහට කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා මේ මහණෙනි ආයුෂ්මතුනි කියන්න එපා. අමත මදිගතන් මට අමෘතය හම්බ වුණා. මම ඒක අද්දුටුව මම ඔබ කරන්න ඔබට අවබෝධ කරගන්න පුළුවන් ඒගොල්ලෝ එකපාරට ලෑස්ති වුණාද නෑ එතකොට කිව්වා එහෙම කොහොමද වෙන්නේ ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හැරියනේ ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියාව අත්හැරලා කොහොමද එකපාරට මෙහෙම වෙන්නේ ආයුෂ්මතුනි කියලා ආයුෂ්මතුනි කියලා කිව්වා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කිව්වා ආශිතුනි කියන්න එපා තථාගතයන් වහන්සේට සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්නේ අවබෝධ කරලා තියෙන්නේ අහන්න මං කියන්නම් කියලා. ඒ පාරක් තාමත් ඒ ප්‍රශ්නේ මෙරුවා. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මම මීට කලින් ඔබට මම අවබෝධ කරගත්තා මේ ධර්මයේ අවබෝධ කරගෙනයි දැන් මම කියන්නේ කියලා මම ඊට කලින් නියම ප්‍රකාශයක් කරලා තියෙනවද? අන්න එතනදී නෑ ස්වාමීනි කිව්වා. ඊට පස්සේ දැන් බලන්න එතකොට බුදුරජාණන් වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ කියන අදහස ගියේ පස් දිනාගෙන් එක්කෙනෙකුගේ හිතට. ඒකට හේතුව ඒ කොණ්ඩඤ්ඤ භික්ෂුන් වහන්සේ බ්‍රාහ්මණ පඬිතෙක් වෙලා ඉන්න කාලේ කිඹුල්ලක් නුවර අර බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ කුමාරයාට නම් තබන උත්සවයට සහභාගී වෙච්ච කෙනා. එදා දිතිස් මහා පුරුෂ ලක්ෂණ බලලා එක ඇඟිල්ලක් උසපු කෙනා. එයා එදා තීරණය කළ අනාගත බුදුරජාණන් වහන්සේගෙන් මම ධර්මය අහන්න ඕනේ කියලා ඔක්කොම අත්හැරලා මහාන වෙච්ච කෙනා. එයාගේ හිතට ශ්‍රද්ධාවක් ඇතිරු වුණා. එහෙනම් මේ උත්තරමයා අවබෝධ කරලා තියෙනවා. එයා ශ්‍රද්ධාවෙන් ඇහුවා. අනිත් අය සැකෙන් ඇහුවා. ඕක දන්නේ නැති අය සමහරු කියනවා මේ මේ සාර්ථකුනේ නැති කියලා. දන්නේ නැතුව. එතකොට ශ්‍රද්ධාවෙන් ඇහුවා මේ අවබෝධ කරලා තියෙනවා. ශ්‍රද්ධාව ඇති වෙච්ච එක මම මොකද වෙන්නේ? අවධානයෙන් අහනවා. අවබෝධ කරගන්න ඕන කියන අදහසින් අහනවා. ශ්‍රද්ධාව නැති එක්කෙනා දෙගිඩියාවෙන් අහනවා. ඉතින් ඒ පළවෙනි දේශනාවේදී දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක මේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට අවබෝධ වුණා. එතකොට ඉස්සල්ලා මේ ශ්‍රාවකෙක් හැටියට බිහි වුණේ සෝතාපන්න ශ්‍රාවකෙක්. පළවෙනි ස්ටෙප් එකට ආපු කෙනෙක්. හරිද? සාර්ථකයි 100%ක්. ඊට පස්සේ දැන් වන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ පියවර පටන් ගන්න එවිදිරනි සෝවාන්. ඊට පස්සේ දැන් ඔන්න ඉස්සලම් කකොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වුණා. දැන් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සෝතාපන්න ශ්‍රාවකයා පහළ වෙලා ඉන්නවා. ඊළඟට දැන් අනිත් පිරිසට ශ්‍රද්ධාව පිහිටියා. හරි අවබෝධ කරගන්න පුළුවන් මේ ධර්මය කියලා. ඊට පස්සේ තමයි අනිත් බද්දිය වප්ප මහානාම අස්සජී කියන ස්වාමීන් වහන්සේලාට සවන් දීමේ ඕනකම ඇති වුණේ. ඊට පස්සේ මේ දෙනමක් පිඬුසි ගාවට එනවා. එක තුන් නමක් පිඬුසි ගාවට එනවා. ඔක්කොම මේ යපෙනවයි දාන්නේ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. දැන් එකනම එකනම සෝවාන් වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නම එකතු කරලා අනාත්ම ලක්ෂණ සූත්‍ර ධර්මයේ දේශනා කළා. දේශනා කරන එකට සෝවාන් සතරදාගාමි අනාගාමි අරහත් කියන ඵලයටපත් වූ රහතන් වහන්සේලා ප්‍රශ්නම බිහි වුණා. එතකොට ඊට පස්සේ වුණ ආයමත් මේ පෘථුවියේ කෙලෙස් සහිත මිනිස්සු අඩි තබාගෙන යන පොළවේ නිකෙලෙස් අය පය තබා යන්න පටන් ගත්තා. රාතන් වහන්සේලා බිහි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඔය බරණස් නුවරේ ඉන්නකොට බර්නස් නගරේ දැන් නගරේ ඉඳලා කිලෝමීටර් 10ක් වගේ දුරයි මේ බර්නස් ශිෂ්‍යපතන මිගදායට. ඒ කාලේ කොයි හරි දන්නේ තිබුණේ යසකුල පුත්‍රයාගේ ගේ. එයා බොහෝම ධනවත් කෙනෙක්. රත්තරන් සිරප්පු දෙකක් පාවිච්චි කරපු කෙනෙක්. දවසක් යසකුල පුත්‍රයාට කල්පනාවක් ආවා. මොකද්ද මේ සෙප විඳින්නකේ තේරුම? මේට වඩා නැද්ද ජීවිතේ නිදහසක් කියලා එකක් කියලා මෙයා පාන්දරින්ම මේට වඩා හොඳ මම නිදහසක් හොයාගෙන යනවා කියලා මේ පාන්දරින්ම මිදුලට බැහැලා ඔහේ ගියා. දැන් අපි යන්නේ හිටපු ගමන් අපිට ඇවිදින්න හිතනවා අපි යනවා. අතරමඟදී අපි හිතනවා මේ පාර පොඩ්ඩක් ඇවිදින්න ඕනේ. ඒ පාරෙන් ඇවිදිනවා. ඒ වගේ මේ යසකුල පුත්‍රයා ඇවිදගෙන ගියා. ගියාම බුදුරජාණන් වහන්සේ පාරයිනි ගහක් යට වැඩ ඉන්නවා. පානවල. දැන් යසකුල පුත්‍රය දැක්කේ නෑ මේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ළඟින් යනකොට මේ වාසනාව බලන් කැරගෙන හිටි. කියුණා අනේ මම මේ ගත කරන ජීවිතේ නම් මහා කරදර ගොඩක් කියලා. කියන එකට බුදුරජාණන් වහන්සේ කියනවා යස මේ මංගත කරන ජීවිතේ කිසිම කරදරයක් නැහැ කියලා. කිසිම කරදරයක් නැති ජීවිතයක් මේ තියෙන කියලා. එතකොට දසකල පුත්‍රයා කල්පනා කරා තමන්ගේ නමින් මේ කතා කළා. පැහැදුනා. ළඟට ඇවිල්ලා වාඩි වුණා. ධර්ම දේශනා කළා. දසකල පුත්‍රේ සෝවාන් වුණා. ඊට පස්සේ මේ දසකල පුත්‍රයාගේ තාත්තා උදේ නැගිටලා බලනකොට ළමයා නැහැ එකම පුතා. ඊට පස්සේ බැලුවා මේ වත්තට බැස්සා අඩිපාර තියෙනවා. අඩිපාර දිගේ තාත්තා එනවා දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ ළඟ දැන් අස්කල පුත්‍රයා වාඩි වෙලා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කළා යසබල පුත්‍රයාව පේන්නේ නැති වෙන්න. තාතාව ඇවිල්ලා කිව්වා ස්වාමීනි අපි පුතා දැක්කද කියලා ඇහුවා. ඒ එතකොට බුදුරජාණන් වහන්සේ මේ පුතා ගැන හොයනට වඩා තමන් ගැන හිතුවත් නරක නේද? හොඳයි කිව්වා. වාඩි කළා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට යසබල පුත්‍රයා ආගෙන එනවා. අත සෝවාන් වුණා පුතා රහත් වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අර අදිෂ්ඨානේ අතහැරියා. දැන් අසකල පුත්තේ ඉන්නවා ආඩුවල. ඉතින් අහුව දැන් මේ ධර්මයේ පරිපූර්ණ අවබෝධ කරගන්න කරගත්ත කෙනෙකුට ගිහි ජීවිතේ ඉන්න පුළුවන්ද කියලා. බෑ ස්වාමීනි. එයා තමයි පළවෙනි ගිහි ශ්‍රාවකයා. තෙරුවන් සරණ පිටු. යසකල පුත්‍රයා ඒහි භික්ෂු පැවිද්දෙන් පැවිදි වුණා. ඒහි භික්ෂු පැවිද්ද කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදු කෙනෙකුට පමණක් ලබා දෙන්න පුළුවන් පැවිද්දක්. දයසකල පුත්‍රය රහත් වුණා දැන් ගිහියඳුන් තාම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දසකල පුත්‍රයාට වදාලා භික්ෂු එන්න මේ මනාකොට දේශනා කරපු එකක් දුක් කෙලවර කරන්න පුළුවන් ධර්මයක් කියලා. ඒ සැනින් එයාගේ හිස කෙස් නැති වෙනවා. ගියඳුන් නැති වෙනවා සිවුරු පිරි කර ලැබෙනවා. ඒක 이르දියක්. ඒකට කියනවා ඒහි භික්ෂු පැවිද්ද කියලා. ඒ බුදු කෙනෙකුගේ ජීවමාන බුදු කෙනෙකුගෙන් විතරයි ඒක ලබන්න පුළුවන්. මේ විදිහට ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක සංඝයා බිහි වුණා. ඊළඟට දවතිස් නමක් හිටියා බද්දවග්ගීය කුමාරවරු කියලා ලස්සන බද්දවග්ගිය කියලා කියන්නේ හොඳ සුන්දර කණ්ඩායම කියන එක. මේ බද්දවග්ගිය කුමාරවරු කියලා කියන්නේ කුමාරවරු 30 දෙනෙක් හිටියා. 30 දෙනාගෙන් 29කට ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. එක්කෙනෙකුට නෑ. කුලියට ගත්තා. දැන් අරගෙන දැන් මේගොල්ලෝ ආවා විනෝද වෙන්න. මේගොල්ලෝ විනෝදයේ යනකොට මේගොල්ලන්ගේ වාසනාවට මේගොල්ලෝ ඇතුළු වුණා බරණ සීසිපතන මිගදායට. දැන් මේකේ පැත්තක තියෙන පොකුණක්. දැන් මේගොල්ලෝ නාන්න කන කරා ආවරණ වටිනා දේවල් පැත්තකින් කියලා මේගොල්ලෝ නානවා. අර කුලියට ගත්ත කෙල්ල අර බඩු ටික පුටනියක් හදාගෙන පැන්නා. දැන් මේගොල්ලෝ එළියට වෙලා බලනකොට මේ ගෑන ළමයා නැහැ. අනිත් ගෑනන්ට ටික යවුවා ඔයගොල්ලෝ යන්න ඉක්මනට ගෙවල් වලට අපි මේ කෙල්ලෝ හොයාගන්න කොහොම හරි කියලා. දැන් මේගොල්ලෝ ඔක්කොම හොය හොය යනවා. බුදුරජාණන් වහන්සේ ගහක් පිට වාඩි වෙලා ඉන්නවා. ළඟට ඇවිල්ලා ඇහුවා ස්වාමීනි මේ පිටින් ගෑන් ළමෙක් ගියාද? බුදුරජාණන් වහන්සේ අහන කුමාරවරුනි මේ ගෑන් ළමෙක් හොයන එකද හොඳ? තමන් කවුද කියලා හොයාගන්න එකද? බලන්න මේ බුද්ධිමත් මිනිස්සුන්ට ප්‍රශ්න තීරෙනවා. වර්තමානයේ අපි මේ වගේ කලබල වෙච්ච කෙනෙකුට කිව්වොත් මේ බෑග් එකක් හොයාගන්න කොහොමද තමන් කවුද මේ ආදර මොනවා කියනවද දන්නේ නැහැ කියලා මම මේ උළු විනය අරන් ඉන්නේ මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ ඒ ප්‍රශ්නේ මැත්තේම යනවා මිසක් ආ මේක ඇත්ත තමයි කියලා නවතින්න තරම් මොලේ මෝරලා නැහැ. ඉතින් අර ආ කියලා නවතුණා. ඉතින් ඒක ශ්‍රාවක සංඝයා ඊට පස්සේ අසකල පුත්‍රයාගේ යාළුවෝ එතකොට ආ ඊට කලින් තමයි යාළුවෝ 54ක් ඇවිල්ලා පැවිදි වුණා පැවිදි වෙලේ අසකල පුත්‍රයාගේ එතකොට මේ සංඝයා බිහි වුණා එතකොට සංඝ කියලා අදහස් කළේ පැවිදි ශ්‍රාවකයන් ද මාර්ගඵලලාභී ගිහියා ඉන්නවා නමුත් ගිහියට කවදාවත් ශ්‍රාවක සංඝ කියන වචනේ යොදන්නේ නැහැ. දැන් සෝවාන්, සකදාගාමි, අනාගාමි ගිහියයි ඉන්නවා. ශ්‍රාවක සංඝ කියලා යොදන්නේ නැහැ. ඒ මොකද හේතුව මෙතන ශ්‍රාවක සංඝ කියලා කියන්නේ ගිහි ජීවිතය අත්හැරපු උදාාර ශික්ෂාපද සමූහයක් ආරක්ෂා කරගෙන ඉන්න ශාසනයේ අරටු. මාර්ගඵලලාභී භික්ෂු සංඝයා කියන්නේ එතකොට අපි සරණ ගියේ අන්නේ ශ්‍රාවක සංඝරත්නය. ඒ සරණ ගියපු ශ්‍රාවක සංඝරත්නය කෙරේ පැහැදීම ඇතිවන දේශනාවක් පැහැදීම ඇතිවන දේශනාවක් මං අද ඔබට කියා දෙන්නේ මේ දේශනාවේ නම චබ්බිසෝදන සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තියෙනවා ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනත් නුවර ජේතවනාරාමයේ භික්ෂුන් වහන්සේලා අමතලා කියනවා මහණෙනි භික්ෂුවක් ඉන්න පුළුවන් රහතන් වහන්සේ නමක් කියලා ප්‍රතිඥා දෙනවා මං මගේ ඉදීම අවසන් වෙලා ඉන්නේ මම මේ නිවන් මාර්ග සම්පූර්ණ කළා මට ආයෙමත් ඉපදීමක් නැහැ. මට ආයමත් කරන්න දෙයක්වත් නැහැ කියලා තමන්ගේ සම්පූර්ණ බව කියන කාර්යනාශිනම භික්ෂුවක් ඉන්න පුළුවන්. එතකොට ඒ භික්ෂුවෙම කිව්වහම එකපාරට පිළිගන්න යන්න එපා කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. එයාගෙන් අහන්න කියනවා මෙන්න මේ විදිහට ආත්මත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මනාකොට දේශනා කරපු ධර්මයක් තියෙනවා මේ ධර්මයේ කරුණු හතරක් විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේවා ඒ තමයි මේ යමක් දැක්කොත් ඒ දැකපු තැනින් අවසන් කිරීමක් ගැන යමක් ඇසුවොත් අසපු තනින්ම අවසන් කිරීමක් ගැන යමක් ආග්‍රහණය කළොත් ආග්‍රහණය කරපු තැනින් ඉවරයි දිවෙන් රස විඳොත් රස විඳපු තැනින් ඉවරයි කයෙන් පහස ලැබුණොත් පහස ලැබූ තැනින් ඉවරයි හිතින් හිතුනොත් හිතට හිතුනොත් එතනින් ඉවරයි 아무තු සංස්කාර හැදෙන්නේ නැති අවබෝධයක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔබ අන්න ඒ කණු මොන විදිහටද තේරුම් ගත්තේ කියලා අර භික්ෂුවගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඒ භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නමක් නම් කලේතු සියල්ල ඉවර කරපු කෙනෙක් නම් කෙලිස් බර බැහැරට දමු කෙනෙක් නම් දුකෙන් නිදහස්ච්ච භික්ෂුවක් නම් ඒ භික්ෂුව මෙන්න මෙහෙම කියනවා. මහණෙනි කියනවා ආයෂ්මතුනි නම් රූපේ දැක්කට පස්සේ ඒ දැකපු රූපේ බැසගන්නේ බැසක රූපේට හිත පිහිටන්නේ ඒක මිශ්‍ර වෙන්නේ එයින් නිදහස් වෙලා මං ඉන්නවා කියලා රාතන් වහන්සේ විස්තර කරනවා කණින් ශබ්දය වුවට පස්සේ ආහන ශබ්දයේ හිත බැස ගන්නෑ ශබ්දයෙන් ශබ්දේ එක එකතු වෙන්නේ නැහැ ශබ්දෙන් නිදහස් වෙලා ඉන්නවා නාසයෙන් ආග්‍රහණය කළා ඒක හිත බැස ගන්නෑ ඒකට එකතු වෙන්නේ නිදහස් වෙලා ඉන්නවා දිවෙන් රස විඳාම රසයේ හිස හිත බැස ගන්නෑ. රසයත් එක්ක එකතු වෙන්නේ නෑ. රසයෙන් නිදහස් වෙලා ඉන්නවා. කයට පහස දැනුනහම පහසේ හිස හිත බැස ගන්නෑ. පහසින් නිදහස් වෙලා ඉන්නවා. හිතට සිටිවිලි හිතෙනවා. හිතට සිටිවිලි එනවා. ඒකේ බැස ගන්නෑ. නිදහස්ුතින් එයා උත්තර දෙනවා කියනවා. එතකොට මෙයාට බොහොම හොඳයි කියලා අනුමෝදන් වෙන්න කියනවා. අනුමෝදන් වෙන්න කියලා කියනවා. ඊට පස්සේ ආයෙත් ප්‍රශ්නයක් අහන්න කියන මෙහෙම. ආයස්මතුනි, ඒ භාග්‍ය සම්මා සම්බුදු රජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා පංච උපාදානස්කන්ධ ගැන. ඒ තමයි රූප උපාදානස්කන්ධ, වේදනා උපාදානස්කන්ධ, සංඥා උපාදානස්කන්ධ, සංස්කාර උපාදානස්කන්ධ, විඥාන උපාදානස්කන්ධ කියලා මේ දුක ගැන පංච උපාදානස්කන්ධයකට දේශනා කළා. ඔබ ඔක කොයි විදිහටද අවබෝධ කළේ කියලා අහනවා. අහන්න කියනවා. ආහනකට රහතන් යම් කිසි භික්ෂුවක් රහත් වෙලා නිවන අවබෝධ කරලා නම් කෙලෙස් රහිත වෙලා නම් කිසිවකට බැඳෙන්නේ නැතුව නිදහස් වෙලා නම් මෙන්න මේකයි කියන උත්තරේ. කියනවා ආයුෂ්මතුනේ රූපය ආශ්මතුනි රූපය කියලා කියන්නේ බල රහිත වෙච්ච එකක්. ඒ කියන්නේ රූප මේ මේ රූප කියන්නේ එතනදී සතර මා ධාතුන්ගෙන් හටගත්තු දේ. සතර මා ධාතුන් හටගත්තු රූපයට මම ඇලෙන්නේ අනස්සාසිකයි කියලා කියන්නේ ඒකෙන් මං ආස්වාදයක් හොයන්නේ නැහැ. ඇල්මක් හොයන්නේ නැහැ. ඒ නිසා මේ රූපය ගැන සතර මා ධාතුන්ගෙන් හටගත්තු රූපය ගැන මේක හොඳ වචනයක් තියෙනවා. උපය උපාදානා චේතසු අදිඨානා බිනිවිසානුසය. රූපය ගැන සිත බැස ගන්නවා නම් රූපයට හිත බැඳෙනවා නම් රූපය ගැන සිතෙන් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා නම් රූපය ගැන සිතේ හැඟීමක් ඇති වෙනවා නම් තේසං khය ඒව ඔක්කොම ක්ෂය වෙලා ගියා විරාග නොවැළී ගියා නිරෝධා නිරුද්ධ වුණා. ඡාගා අර්ථරියා පටිනිස්සග්ගා දුරිම දුරු කළා. විමුක්තම් මේ චිත්තම් මගේ හිතේ නිදහස් වුණා. කියලා රූපේට නොවැළුණා කියලා කියනවා. වේදනා කියන්නේ විඳීම. දැන් අපිට අපි නොතේ අපිට නොතේරුණාට සාමාන්‍යයෙන් අපි විඳි වේදනා කියලා කියන රිදෙන එකටනේ. දැන් අපිට රිදුණාම අපි කියනවා හරි වේදනා. අපිට හිත රිදුණාම තියෙන වේදනයි කියලා, කය රිදුණාම තියෙන වේදනයි කියලා. ධර්මීය වේදනා කියන්නේ රිදීම විතරක් නෙමෙයි. සතුටට වේදනාව කියන්නේ. හිතට සතුටක් ආවම අප කියන හරි වේදනයි කියලා. කියන්නේ. අපි දුකට විතරයි වේදනාව කියලා කියන්නේ. ධර්මීය වේදනාව කියලා කියන්නේ සැපයට කියන වේදනාව කියලා. දුකටත් කියන වේදනාව කියලා. උපේක්ෂාවටත් කියන වේදනාව කියලා. සාමාන්‍යයෙන් අපිට කයට දැනෙනකට තමයි අපි වේදනාව කියලා කියන්නේ. ධර්මයේ වේදනාව කියලා කියන්නේ ඇහෙන් රූපයක් දැක්කහම හිතට ඇති වෙන දේ. කනෙන් ශබ්දයක් ඇහුවාම හිතට ඇති වෙනවන සැප සැප වේදනාව. සිතට ඇති වෙනවන දුක දුක් වේදනාව. සිතට ඇති වෙනවන මධ්‍යස්ථ බව උපේක්ෂා වේදනාව. නාසයෙන් ආග්‍රාණික ධමත් එහෙමයි. දිවෙන් රස විඳාමත් එහෙමයි. කයට පහස ලැබුණාමත් එහෙමයි. සිතට සිතුණාමත් එහෙමයි. සිතට අපිට සමහර කාරණා හිතුණාම හිතට දුකක් එනවා. එතකොට ඇති වෙන මොන වේදනාවද? දුක් වේදනාව. සිතට සමහර කාරණා හිතුණාම සතුටක් එනවා. ඒක සැප වෙනවා. සිතට සමහර කාරණායකට එහෙම විශේෂයක් වෙන්නේ නැහැ. උපේක්ෂා වේදනාව. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අර භික්ෂුන් යම් පස්සේ භික්ෂුව කියනවා ආත්මතුනේ මේ වේදනාව කරේ මගේ සිත බැස ගන්නෑ. ඒකට ඇලෙන්නේ ඒකට එකතු වෙන්නේ නැහැ. ඒකට සිතින් යම් අදිෂ්ඨානයක් මම කරලාද යම් පවත් මේ ඇල්මක් තිබුණාද බැස ගැනීමක් තිබ්බද ඒ ඔක්කොම ක්ෂය වෙලා ගියා. ක්ෂය වෙනවා කියන්නේ නැති වෙලා ගියා. ඇල්ම දුරු වුණා. ඇල්ම නිරුද්ධ වුණා. මගේ හිත විඳීමෙන් නිදහස් වුණා. ඊළඟට සංඥා හඳුන ගන්නවා. අපි ඇස් දෙකෙන් රූප හඳුන ගන්නවා. කන් දෙකෙන් ශබ්ද හඳුන ගන්නවා. නාසයෙන් ගඳ සුවඳ හඳුන ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා. කයෙන් පහස හඳුන ගන්නවා. හිතට එන අරමුණු හඳුන ගන්නවා. මේවත් අවබෝධ කරලා ඒ කෙරෙහි තියෙන ඇල්ම සම්පූර්ණයෙන්ම දුරු කළා කියනවා. ඒකින් මම නිදහස් වුණා කියනවා. සංස්කාර කියන්නේ චේතනාව. මෙතන දැන් අහෙන් රූපයක් දැක්කහම අපිට ඒ දැකපු රූපය ගැන චේතන ඇති වෙන අපි දන්නේ නැහැ චේතන ඇති වෙන බව. චේතන ඇති වෙලා තමයි අපි ඊට පස්සේ ඒ ගැන හිතන්න පටන් ගන්නෙ. ඒ ගැන කයින් වචන කතා කරන්න පටන් ගන්නෙ, ක්‍රියා කරන්නේ. ඉතින් මේ විදිහට එහෙන් රූපයක් දැක්කහම චේතන ඇති වෙනවා. කනින් ශබ්දයක් ඇහුවාම චේතන ඇති වෙනවා. නාසයෙන් ආග්‍රහණය කළාම චේතන ඇති වෙනවා. දිවෙන් රස විඳාම චේතන ඇති වෙනවා. කයට පහස ලැබුණාම චේතන ඇති වෙනවා. හිතට හිතුණාම ඇති වෙනවා. ඉතින් මේ චේතනා ගැන යම් ඇල්මක් බැස ගැනීමක් එහි හිත පිහිටුවීමක් තිබ්බද ඒක සම්පූර්ණ ෂේ කරලා දාලා දුරු කරලා දාලා නැති කරලා දාලා ඒකෙන් නිදහස් වුණා කියලා. ඊළඟට විඥානය. විඥානය කියන්නේ දැන ගැනීම. ඇහෙන් ඇහි රූපයයි එකතු වුනහම ඇහි විඥානය හට ගන්නවා. කනයි ශබ්දය එකතු වෙනකොට කනේ විඥානය හට ගන්නවා. නාසයෙන් ආග්‍රහණය කරනකොට නාසයේ විඥානය හට ගන්නවා. දිවට රස දැනෙනකොට දිවේ විඥානය හට ගන්නවා. කයට පහස දැනෙනකොට කය විඥානය හට ගන්නවා. හිතට අරමුණක් එනකොට හිතේ විඥානය හට ගන්නවා. මේ කෙරෙහි අවබෝධ කරලා මේ කෙරෙහි තියෙන අල්ම නිරුද්ධ කරලා දාලා අල්ම ෂේ කරලා දාලා ඒකෙන් නිදහස් වුණා ඒකෙන් මම අවබෝධ කරගත්තා මගේ හිත මේ මේවෙන් මිදුණා කියලා අවබෝධ කියලා රහතන් වහන්සේ උත්තර දෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ හොඳයි හොඳයි කියලා අනුමෝදන් වෙන්න කියනවා අනුමෝදන් වෙලා ආයෙත් අහන්න කියනවා මෙහෙම ආයුෂ්මතුනි ඒ භාග්‍යවත් තරහ සම්බුදුරජාණන් වහන්සේ ධාතු හයක් දේශනා කළා තියෙනවා. ධාතු කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය පරිවර්තන වල නම් එලිමන්ට්ස් කියනවා. නමුත් මේ ධාතු කියන එකෙන් මේක අපිට තේරුම් ගන්න තියෙන්නේ මේකෙන් කියන්නේ පටවි ධාතු. පටවි ධාතු කියන්නේ මේ පොළවට පස් වෙලා යන දේවල් අපේ ශරීරයේ තියෙනවා. ඒවට කියනවා පටවි ධාතු. දැන් අපි ගත්තොත් දැන් අපි උදාහරණයක් ගමු. අපි නියපොතු කපල දානවනේ. පොළොට පස්සලා යන දේවල්. අපි ලංකාවට නියපොතු දැම්මා. දැන් මෙහෙලත් නියපොතු දානවා පොළොට. ඊළඟට අපි වැසිකිලි යනවා. මල පහ කරනවා. පොළොට පස්සලා යන දේවල් ලංකාවේ දැම්මා අපි. මෙහෙදි දානවා. එතකොට කිස්. දැන් කොණ්ඩේ පීරනකොට කිස් ගලිලා එනවා. අපි ලංකාවට ඒව දාලා ආවා. ඒව එහෙම පස්සෙලා යන්නේ නැද්ද? ඒතර අපි ජීවත් වෙලා ඉඳිද්දිම අපේ කොටස් පස් වෙනවා. පට විධාත. ඊළඟට ආපෝ ධාතු කියන්නේ වතුරේ දියවලා යන දේවල්. අපේ ශරීරේ තියෙනවා. තේජෝ ධාතු කියන්නේ රස්නේ දේවල්. වායු ධාතු කියන්නේ මේ හුල්ලඟි ගාගෙන යන දේවල්. අපේ ශරීරේ තියෙනවා. ආකාශ ධාතු කියන්නේ යමක් තියෙන්න පුළුවන් ඉඩකඩ. ඒ කියන්නේ දැන් ඔන්න ගලනාලේ ආකාශ ධාතු තියෙනවා. ඒ නිසා අපි බොන්න පුළුවන්. ඒකට අවකාශය. දේශනාවේ තියෙන කන් සිදුර, නාස් සිදුර, ගලනාලය ඊළඟට මේ මේ බඩවැල් වලේ හිස් බව තියෙන දැන් අපි කියමු හොඳට අපි කාලා බඩ පිරුණා. එතකොට ඒ අවකාශ අවකාශ ධාතු ගහිලා නැද්ද? ඒක වකන්න බෑනේ. එතකොට ඒ වගේ මේ අවකාශ ධාතුව කියන්නේ ඒක. විඥාන ධාතු විඥාන ධාතුව කියලා කියන්නේ මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගන්න විඥානය. මෙතකොට මේ ධාතු කියන්නේ ස්වභාවය කියන අර්ථයයි. මේ ධාතු 6 ගැන ඔබ වහන්සේගේ අවබෝධය මොකද්ද කියලා රහතන් වහන්සේගෙන් අහනවා. ආනට්ටේ රහතන් වහන්සේ උත්තර දෙවි කියන මෙහෙම පඨවි ධාතුන් කෝ අහං ආවසෝන අත්තතෝ උපගච්ඡින් ආශ්මතුනි මම පඨවි ධාතුව ආත්මයයි කියලා ගත්තේ නැහැ කියනවා මගේ දෙයක් හැටියට මම අයිතියක් හංගෝ හංගෝ කියන මම අයිතියක් හංගෝ ගත්තේ නැහැ කියනවා නච පඨවි ධාතු නිස්සිතං අත්තාන මේ පඨවි ධාතු ඇසුරු කරපු මම කියලා ඉන්නවා කියලා සමගත්තේ නැහැ කියනවා. යේච පඨවි ධාතු නිස්සිතා උපයුපාදාන චේතසෝ අදිඨානාද නිවසානස මේ පඨවි ධාතුව ඇසුරු කරගෙන යම්කිසි හිතේ ඇල්මක් බැසගෙන තියෙනවා නම් බැඳීමක් තියෙනවා නම් ඒක හිත පිහිටුවාගෙන ඉන්නවා නම් ආන් සියල්ලම මගේ හිතින් ෂේ වෙලා ගියා ඒකට නොවැළී ගියා. ඒක නිරුද්ධ වුණා. ඒ අල්ම දුරින්ම දුරු කළා. මගේ සිත පටවි ධාතුවෙන් නිදහස් වුණා. ඊට පස්සේම ආශ්මතුනි ආපෝ ධාතුවක් අන්න ඒ විදිහට ඒක හිත බැසගත්තේ නතු ආපෝ ධාතුවෙන් මම නිදහස් වුණා කියනවා. දැන් අපි නිදහස් නෑනේ. දැන් අපිට හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි මේ සතර මහා ධාතුන්ට බැඳිලා ඉන්නේ. අපි නිදහස් වෙලා නෙමෙයි ඉන්නේ. විඥාණයට බැඳිලා ඉන්නේ. මේකේ තියෙන බැඳිලා තියෙන ආකාරය. ඒක බැඳින්නේ අපි තමා කියලා අයිතියකින් බැඳිනවා. එහෙම නැත්නම් මේ මේ ඇසුරු කරගෙන අපි හිත පවත්නවා. ඇල්ම පවත්නවා. අපේ බලාපොරොත්තු උක්කම තියෙන මේ ධාතු ගොඩක් එක්කයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි එතකොට ඒ වික්ෂුව කියයි ওই විදිහට ඊළඟට තේජෝ ධාතුව. ආපෝ ධාතුව කියන්නේ මම කියන්නේ දැන් මේ පතර ගහගෙන යන දේවල් අපි ළඟ තියෙන ආපෝ ධාතුව. පිත්ත සෙම සැරව දී සුතු දහඩි මේවා. ආදී දේවල් මුත්‍රා. ඊළඟට මේ තේජෝ ධාතුව කියන්නේ අපි අපි යම් කිසි කන බොන දේවල් ඔක්කොම දිරවන්නේ තේජෝ ධාතුවේ. අපි මෝරන්නේ, අපි වායසට යන්නේ, අපි උසමහත් වෙන්නේ තේජෝ ධාතුවේ මගලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒකට තියෙන ඇල්මත් එයා දුරු කළා තේජෝ ධාතුව නිදහස් වෙනවා. වායු ධාතුව විස්තර කරන්නේ ආස්වාස කරන්නේ වායු ධාතුව. ප්‍රස්වාස කරන්නේ වායු ධාතුව. ඊළඟට බඩ ඇතුලේ තියෙන හුලං වායු ධාතුව. උගුරට එන්නේ වායු ධාතුව. මේ වගේ ඒවත් ඇසුරු කරගෙන අපි හිත පවත්වනවා. ඒකත් අවබෝධ කරලා නිදහස් වෙනවා. ආකාශ ධාතුවෙන් විඥාන ධාතුව. මේකේ තියෙන විඥාන ධාතුවත් මම කියලා ගන්නෙ නෑ. මගේ ආත්මය කියලා ගන්නෙ නෑ. ඒක අසුරු කරගෙන පවත්වන්නෙත් නෑ. විඥාන ධාතුව අසුරු කරගෙන හිතේ බැස ගැනීමක් නම් ඒක සම්පූර්ණයෙන් මේක දුරු කරලා දාලා විඥාන ධාතුවෙන් මම නිදහස් වුණා කියලා මේ ධාතු හය අල්ලා නොගෙන මේ සියලු කෙලසුන්ගෙන් මිදුණා කියලා කියන විදිහට බලන රහතන් වහන්සේ කිව්වහම ඔය කියපු හැම අවබෝධයක්ම රහතන් වහන්සේට තියෙනවා. දැන් අපි කලින් කිව්වේ පංච උපාදාන ස්කන්ධයෙන් කලින් ඊට කලින්ම කිව්වේ ඇහෙන් දැකපු දේවල්, කනෙන් ආපු දේවල් ඒවා සකස් කරන්නේ නැතුව නිදහස් වුණා කියලා. ඊළඟ එකේ අපි කිව්වේ පංච උපාදාන ස්කන්ධය අවබෝධ කරලා ඒකෙන් නිදහස් වුණා. මේකේ අපි මොකද්ද කිව්වේ? ධාතු හය අවකලා ඒකෙන් නිදහස් වුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට මහණෙනි බොහොම හොඳයි කියලා සතුටු වෙන්න කියනවා. අනුමෝදන් වෙන්න කියනවා. අනුමෝදන් වෙලා ආයෙත් කියනවා. මොකද්ද? ආයෂ්මතුනි භාග්‍යවත් තරහ සම්බුදු රජාණන් වහන්සේ මේ ආධ්‍යාත්මික බාහිර ආධ්‍යාත්මික කියලා කියන්නේ මගේ සහ පිට ආයතන හයක් ගැන දේශනා කරලා තියෙනවා. ඒ තමයි ඇස රූප කන ශබ්ද නාසය ගඳ සුවඳ දිව රස කය පහස මනස අරමුණු මේවා කියනවා මේ ආයතන 6 මේ ගැන ඔබට අවබෝධ වුණේ කොහොමද මේකෙන් ඔබ නිදහස් වුණේ කොහොමද කියලා අහන්න කියනවා. අහන්න කියනකට මෙයාට ඒ රහතන් වහන්සේ පිළිතුරු දෙනවා මෙන්න මේ විදිහට. කොහොමද පිළිතුරු දෙන්නේ? ඇහැ ගැනත් ඇහැට පේන රූප ගැන ඇයේ විඥාන ගැනත් මේ තුනේ එකතු වුණාම යම් කිසි යමක් ගැන අවබෝධ කර ගන්නවද යමක් ගැන දැන ගන්නවද ඒ ගැන මට යම් කිසි ආශාවක් තිබ්බනම් රාගයක් තිබ්බනම් බැඳීමක් තිබ්බනම් තණ්හාවක් තිබ්බනම් බැස ගැනීමක් තිබ්බනම් සිතෙන් අදිස්ථානයක් තිබ්බනම් ඒ සෑම දෙයක්ම ක්ෂය වෙලා ගියා නැති වෙලා ගියා නිරුද්ධ වුණා. ඒ නිසා මම අවබෝධ කරගත්ත මගේ සිත මේවයින් නිදහස් වුණා කියලා. කියනවා ආශ්මත්නි කන ගැන නාසය ගැන දිව ගැන කය ගැන ඒ විදිහටම අවබෝධ කළා මනස ගැන මනසට සිදෙන අරමුණු ගැන මනෝ විඥානය ගැන මනෝ මනෝ විඥාණයෙන් දැනගත යුතු දේවල් ඇද්ද ඒව ගැන මගේ තිබිච්ච ආශාව, තණ්හාව, බැස ගැනීම සම්පූර්ණ ෂේ වෙලා ගිහිල්ලා මම මේකෙන් නිදහස් වුණා කියලා ඒ රහතන් වහන්සේ උත්තර දෙනවා. හොඳයි කියලා අනුමෝදන් වෙන්න කියනවා. ඊට පස්සේ අහන්න කියනවා ඔබ වහන්සේට මේ විදිහට අවබෝධ වුණේ ශරීරය ගැනත් ඊළඟට මේ විඥානයේ සහිත කය ගැන බාහිර අරමුණු ගැන මමය මාගේ කියන හැඟීම සම්පූර්ණයෙන් නැති වෙලා ගියේ ඔබ වහන්සේට කොහොමද කියලා අහුවම් මෙන්න මෙහෙම උත්තර දෙනවා කියන. ඔන්න ඉතිරිදලා තියෙනවා සුපටිපන්නෝ කියන එක විස්තර වශයෙන්. ඔන්න තියෙනවා. යා ඒ රහතන් වහන්සේ මෙහෙම කියයි. කුබ්බේකෝ පාලිය පාලිය අමාරුනේ. ආවශ්‍යමතුනි මම ඉස්සර ගිහි ගෙදර ගත කරපු එක්කෙනෙක්. දැන් මෙයා රහතන් වහන්සේ විස්තර කරනවා. මම ඉස්සර ගිහි ගෙදර ගත කරපු එක්කෙනෙක්. අවිද්‍යස්වහෝසින් මට මේ චතුරාර්ය සත්‍ය ගැන කිසිම අවබෝධයක් තිබ්බේ නැහැ. දැන් මෙයා කියනවා. මට දවසක් තථාගතයන් වහන්සේ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නම මුණ ගැසුණා. මට බණ අහන්න ලැබුණා. මම මේ ධර්මය අහලා තථාගතේ සද්දං පටිලබින් අන්න තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇති වුණා. අපි කලින් ඉගෙන ගත්තනේ. දැන් බලලි වාහන හම්බුන්තා. තථාගතේ සද්දම් පටිලබි. තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව මට ලැබ. ශ්‍රද්ධා ප්‍රතිලාභය ඇති වුණා. ඉතින් මේ සද්ධා ලාභයෙන් යුක්තව ඔන්න වචනේ. මොකින් යුක්තවද? ශ්‍රද්ධා ලාභයෙන් යුක්තව මම මෙහෙම කල්පනා කළා. මට gedara ඉඳලා මේ කියන ධර්මය අවබෝධ කිරීම කරගන්න බෑ. මොකද හේතුව සම්බාධෝ කරදර වැඩි. ප්‍රජාපතෝ කෙලිස්මයි හටගන්නේ. අභූකාසු පබ්බජ්ජා ඒ වුණාට පැවිදි ජීවිතේ නම් හරි නිදහස් ආකාශය වගේ ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන ආකාරයට මුළුමනින්ම පරිපූර්ණ පිරිසිදු නිවන් මඟ මට මේ gedare ඉඳලා කරන්න බෑ මම මේ ජීවිතය අත්හරින්න ඕන කියලා මෙයා කියනවා රහතන් වහන්සේ කියන මම කිස්රවුල් බාලා කසාවක් කරවාගෙන ගීගෙන් නික්මුණා මම සියලු දීපල වස්තු අත්හැරියා. මම සියලු නෑදෑයන් අත්හැරියා. මම බුද්ධ ශාසනයේ මහාන වුණා. දැන් ඔන්න ඉස්සෙල්ලා මෙයා කවුද? ගිහි කෙනා. අවබෝධ පිටිච්ච කෙනෙක්ට අවබෝධ නැති කෙනෙක්. අවබෝධ නැති කෙනෙක්. එයාට මොන ගැවුණා? බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් ධර්මය ඇහුවා. ඊට පස්සේ මොකද එයාට වුනේ? ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව ඇති වෙලා කල්පනා කළා මට මේක සම්පූර්ණ කරගන්න නම් බෑ ගෙදර ඉඳලා මට මේක ආબોධ කරන්න ඕනේ. එතකොට ඒකට මම ගිහි ජීවිතය අත්හරිනවා මට පැවිද්ද අහස වගේ. පැවිදි වුණා. පැවිදි වෙලා කියනවා මෙන්න මම පැවිදි වෙලා මං සිල්පද සමාදන් වෙනා සමාදන් වුණා සමාදන් වෙලා මම ප්‍රාණඝාතයෙන් ප්‍රාණඝාතයෙන් වැළකී වාසය කළා ප්‍රාණඝාතය පිළිබඳව මම දඩමුගුරු පාවිච්චි කරේ නැහැ ආයුධ පාවිච්චි කළේ නැහැ. මම ඒකට ලැජ්ජයි. මම සතුන් කෙරෙහි දයාවෙන් සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කළා. දැන් මේ සිල්පද රැකපෙරි කියන. මම සොරකම ආතරපු කෙනෙක්. සොරකම ආතරියා. මම දුන්න දෙයක් විතරයි පිළිගත්තේ. මම සොර සිත් රහිත පිරිසිදු ජීවිතයක් ගෙවුවා. මම භ්‍රමචාරී ජීවිතයක් ගෙවුවා. අබ්‍රහ්මචාරී වුණේ නැහැ. මම බොරු කිව්වේ නැහැ. දැන් මේ කියනවා. මම බොරු කිව්වේ නැහැ. මම සත්‍යවාදී වුණා. ඇත්තෙන් ඇත්ත ගලපන කෙනෙක් වුණා. ලෝකයේ අරුබුත වෙන පදහලන් ගියේ නැහැ. මම කේලම් කිව්වේ නැහැ. කේලම විස්තර කරනවා. මොකද කේලම කියන්නේ? කේලමට කියන්නේ මේ ඊතෝ සුත්වා නිකිතේන අමුත්‍රා අක්කා තමයි මෙතන අහගෙන ගිහලා එතන කියන්නේ මෙතන බිදවන්නේ. ඒක තමයි කේලම. එතනින් අහගෙන ගිහිල්ලා ඒක මෙතන කියන්නේ එතන බිඳවන්න. එතකොට බිඳිනවා. කේලම හරියට ටෙලිකොම් වලින් කරනවනේ. එතකොට අහගෙන ඉඳලා කීප ගමන් අනිත් එක හිත රිදුනද කේලම තමයි. එතකොට කියන ඒව කරන්න ගියේ නෑ කියලා මම. මොකද්ද කලේ? ඉති බින්නානම් වා සන්දාත මම බින්දිච්ච එක දුකලා. සයිතානම් වා අනුප්පදාත මම සමගි වෙන්න උදව් කළා. සමග්ගා රාමෝ මම සමගියට සතුටු වුණා. සමග්ග රතෝ සමගියට කැමති වුණා. සමග්ග නන්දි සමගියෙන් ප්‍රමුඛ වුණා. සමග්ග කරන වාචාම් වාසිදා හෝති. මම සමගිය ඇතුළේ දිවම කිව්වේ. පරසා වාචාම් පහයි. ආ ඊට පස්සේ පරස වචන ඇතරියා. පරස වචන ඇතරිය මොකද වෙන්නේ? යම් වාචන කියනවන් නම් නේලා නේලා කියන්නේ මිහිරි. කන්න සුඛා කනට සැප ප්‍රේමණීයා ප්‍රේමණීය හදයන්ගමා හදවතට සනීපයගෙන පෝරි ශිෂ්ට සම්පන්න බහුජන කන්තා බොහෝ දිනා කැමති මනාප වචන මම කිව්වා සම්පප්පලාප සම්පප්පලාප කියන්නේ નિසරු කතා මං කලේ නැහැ කියනවා මං කලේ කාලවාදී කාලයට ගැළපෙන එක භූතවාදී ඇත්ත දේවල් අර්ථවාදී අර්ථවත් දේ ධමවාදී දේවල් නිදානවතින් වාචා කෙනෙකුට හිතේ ප්‍රයෝජනවත් ප්‍රයෝජනයකට ලබා ගන්න ඕන දේවල් කිව්වේ මම ඔන්න ඔය විදිහට කියනවා මේ සිල් ආරක්ෂා කළේ දැන් මේ රහත් වෙච්ච හැටි පදනම් වෙච්ච හැටි කියන්නේ ඊට පස්සේ කියනවා මං වගා කටයුතු වරාදිගා කරන්න ගියේ නැහැ කියනවා. බීජ ගම්බූත ගම් සමාරම්භා. ඒව කරන්න ගියේ නැහැ කියනවා. ගස් කොල්ලන් සිඳලන්න කපන්න කරන්න ගියේ නැහැ කියනවා. ඒක භක්තිකුවව සිංහ රත්ති උපරතෝ විපටියුතු මම රාත්‍රී ආහාරයෙන් වැළකීලා උදේ වරු දාන ගත්තා කියනවා. විකාල භෝජනේ වැළකුණා. මම නැටුම් ගැයුම් විසූක දර්ශන බලන්න ගියේ නැහැ කියනවා. මල් සෝද විලව් දරන්න ගියේ නැහැ කියනවා. ඇඟපත විස්තර වසාබරණුයි සරසන්න ගියේ නැහැ කියනවා. මං වටිනා සුඛෝභෝගී ආසන පරිහරණය කරන්න ගියේ නැහැ කියනවා. මම මිල මුදල් පිළිගත්තේ නැහැ කියනවා. අමු ධන දහන්නේ පිළිගත්තේ නැහැ කියනවා. අමු මස් පිළිගත්තේ නැහැ කියනවා. මම මේ ස්ත්‍රී කුමාරිය පිළිගත්තේ නැහැ කියනවා. දාසි දාස පිළිගත්තේ නැහැ කියනවා. එළුව කුකුළු පිළිගත්තේ නැහැ කියනවා. බලු බලල් පිළිගත්තේ නැහැ කියනවා. ඇත්තු ගවය ආදී පිළිගත්තේ නැහැ කියනවා. කුඹුරු අතු පිටි පිළිගත්තේ නැහැ කියනවා. මම එක එක්කෙනාට පණිවිඩය යහට මට අරන් ගියේ නැහැ කියනවා. මම විලහෙලඳම් කරන්න ගියේ නැහැ කියනවා. මම මේ කාටවත් ගහන්න බයින්ද හිංසා කරන්න මුදේ මොකක්වත් ගියේ නැහැ කියනවා. මේ කියන්නේ මේ ආජීව පාරිශුද්ධිය. ඊට පස්සේ කියනවා මම ලැබිච්ච දෙයකින් සතුටු වෙච්ච කෙනෙක්. රාහතන් වහන්සේ කියනවා. මට තිබුණේ බලගින්නට මොන හරි වළඳන්නයි, කයට සිවුරයි විතරයි කියනවා. මම යන්නේ නැතන පින්නත් මේ පාත්‍රී සිවුරයි විතර ගෙනිච්ච කෙනා කුරුල්ලෙක්. කුරුල්ලෙක් අත්තට දෙක විතර අර යනවා. මම මේ විදියට ආර්ය වූ සීලයෙන් යුක්ත වෙලා කොහොම නිවැරදි සැපයක් විඳපු කෙනෙක් කියනවා. ඔන්න ඊට පස්සේ කියනවා දැන් මාර්ගය දියුණු කරන හැටි. කොහොමද මම ඇහෙන් රූප දැක්කහම ඒ රූපය ඒ රූපේ ඡායාව මතකයට ගන්න කියනවා. කෙලෙස් හටගන්න ඒවා. මම ඒකේ කොටස්වත් ගන්නෑ කියනවා. මම ඇස නැමැති ඉන්ද්‍රිය අසංවරව වාසය කළොත් යම් ප්‍රශ්නයක් ඇති වෙනවද? ඒ ප්‍රශ්න ඇති වෙන ආකාරයට අසංවර කරගන්න නැතුව මං ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන වාසය කළා. මං කණෙන් ශබ්ද අසද්දී ඒකේ ඒව කොටස් වශයෙන් ඒ ශබ්දේ කැලි මතක තියාගත්තේ නෑ කියනවා කෙලි සටගන්නේවා. මං කන නැමැති ඉන්ද්‍රිය සංවර කළා. මං නාසය නැමැති ඉන්ද්‍රිය සංවර කළා. මම දිවෙන් රස වින්දට පස්සේ රස මතක තියාගත්තේ නෑ කියනවා කෙලි සට ගන්න විදියට. දිව සංවර කළා. කායට පහස දැනුණාට පස්සේ ඒක මතක තියාගත්තේ නැහැ කියන කෙලෙස් හටගන්න විදිහට කාය සංවර කරා. මනසන් ධම්ම මනසා ධම්ම විඤ්ඤා. මනසට අරමුණක් ආවහම මං ඒ අරමුණු හිතේ තියාගෙන කෙලෙස් උපද්දිවේ නැහැ කියනවා. මම මනස සංවර කරගත්තා. ඒ විදිහට ඇති වෙන්නේ නැති වෙන්නේ. සංවර කරගෙන මම ඇස කන නාසය දිවකය මනස සංවර කරගෙන මම මගේ ජීවිතය ඇතුලෙන් නිවැරදි සැපයක් වින්දා කියනවා. දැන් මේ රහත් වෙන්න මේ කරපු වැඩ පිළිවෙල මේ කියන්නේ. ඊළඟට ඒ රහතන් වහන්සේ කියනවා මම ඉස්සරහා යද්දි ඇවිදගෙන ඉදිරියට ඇවිදගෙන යද්දි හැරිලා එද්දි හරි කල්පනාවෙන් කියන මං හිටියේ. මං වටපිට බලද්දි හරිම කල්පනාවෙන් කියන මං හිටියේ. මං අතපය දිගාරද්දි අකුලවද්දි හරි කල්පනාවෙන් කියන හිටියේ. මම සිවුරු පරිහරණය කරද්දිත් හරි කල්පනාවෙන් කියන හිටියේ. මම වළඳන දේවල් පානය කරන දේවල් හපා කරන දේවල් රස විඳින දේවල් ඒ ඔක්කොම හරි කල්පනාවෙන් කියන කලේ කොටින්ම මම වැසිකිලි කැසිකිලි කී කල්පනාවෙන් කියන්නේ මං යනකොට ඉන්නකොට වාඩි වෙලා ඉන්නකොට සැතපේ ඉන්නකොට ඇහැරගෙන ඉන්නකොට නිශ්ශබ්ද ඉන්නකොට මම හරි කල්පනාවෙන් මේ ධර්ම මාර්ගයට බාධාමක් ඇති වෙන්නේ නැති වෙන්න මං ගෙව්වා කියන කාලේ බලන්න කොච්චර කැපවීමක් කළාද කියන මම මේ විදිහට ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්තව ඉඳලා හුදෙකලා තැන් හොයාගෙන ගියා. ගිහිල්ලා මං හුදෙකලා තැන් ආරන්නේ ගස් මුල් කඳු ගල්ලෙන් සොහොන් පිටි පාළු තැන් මම මේ වෙයි කියන වාසය කළේ. පිණ්ඩපාතේ වළඳලා ඊට පස්සේ මම පල්ලගක් බැඳගෙන වාඩි වෙනවා. වාඩි වෙලා මම භාවනා කරනවා. භාවනා කරලා මම පංච නීවරණයන් අවබෝධ කරගෙන පංච නීවරණයන්ගෙන් හිත බේර ගන්නවා කියනවා. මොනවද පංච නීවරණ කියන්නේ? පංච නීවරණ කියන්නේ නීවරණ කියලා කියන්නේ මේ විමුක්ති මාර්ගයේ චිත්ත දියුණුව, හිතේ පිරිසිදුකම, වහන දේවල්. නීවරණයන්ගෙන් එකක් තමයි කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මොනවා හරි එකක් හිතට ගියාට පස්සේ ඒකට ඇලුම් කරන. ඒක එතකොට යාට වෙන මොකුත් කරන්න බෑ. ඒක තමයි ඔලි වැඩ කරන්නේ. එතකොට ඒකට කියනවා කාමච්ඡන්දය. එහෙම නැත්නම් ව්‍යාපාද. ව්‍යාපාදය කියන්නේ තරහ, ක්‍රෝධය. ඇති වුණාට පස්සේ මුකුත් කරන්න බෑ යාට. ඒකම හිතට එනවා. ඒක නීවරණයක්. එහෙම නැත්නම් තීන මිද්දේ. නිදිමත එනවා. කම්මැලිකම එනවා. මුකුත් කරන්න බෑ. එහෙම නැත්නම් උද්දච්ච කුක්කුච්ච. හිත විසිරෙනවා. මුකුත් කරන්න බෑ. එහෙම නැත්නම් සැකේ. කියන මම මේකෙන් පිරිසිදු කළා කියනවා හිත. මම මේකට එන්න නොදී පිරිසිදු කළා කියනවා. පිරිසිදු කළා මම පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කළා. දැන් මේ රහතන් වහන්සේ කියනවා. දෙවෙනි ධානය උපදවාගෙන වාසය කළා. තුන්වෙනි ධානය උපදවාගෙන වාසය කළා. හතරවෙනි ධානය උපදවාගෙන වාසය කළා. කියන එතකොට මගේ සිත පංච නිවරණයන් බැහැර වෙලා හිත පිරිසිදු වුණා. ඕන්න දැන් කි. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා දැන් අපි දන්නේ ඇඟ මේ ඇඟවල් පිරිසිදු කිල්ල ගැන විතරනේ. අපි දන්නවා රෙදි හොදන හැටි. රෙදි පිරිසිදු කරන හැටි. මේක කියන්නේ හිත පිරිසිදු කරන හැටි. හිත පිරිසිදු වුණා. හිත බබලන්න ගත්තා. හිතේ හිත කිලුටි වුණ දේවල් බැහැරුණාට පස්සේ හිත මෘදු වුණා. කියලා හිත මෘදු වුණා කියන්නේ හිත හොඳට පදන් වුණා. කම්මණීයේ හිතේ හොඳ කම්මණීයේ හිතේ කියන්නේ දැන් අපි ගමු යකඩයක්. ඒ යකඩේ නවන්න ඕන. නිකන් නවන්න බෑනේ. මොකද අපි ඒකට කරන්නේ? රත් කරනවා. රත් කළාට පස්සේ යකඩය නවන්න පුළුවන් ආකාරයට ඒ නැවීම නැමැති ක්‍රියාවට යෝග්‍යයි. යකඩේ නැවීම නැමැති දේ කරන්න පුළුවන් රත් වෙලා තියෙන වෙලාවේ. ඒකට කියනවා කර්මන්නේ වෙලා කියලා. ක්‍රියාවට යෝග්‍ය වෙලා. ඒ වගේ මේ සිත මේ ධාන වලින් හොඳට දියුණු කරලා පිරිසිදු කරලා සකස් කරලා මෘදු කරලා තියෙනවා ක්‍රියාවට යෝග්‍ය පරිදි ඕන දයක් ඕනට මෙයාට හරන්න පුළුවන් විදිහට. ආන් එහෙම කරලා ආනින්ජප්පත්ති ආනින්ජප්පත්ති කියන්නේ බාහිර ශබ්දයකට අරමුණකට ඒ හිතේ සකස් කරපු දේ වෙනස් කරන්න බෑ. දැන් අපි ගත්තොත් අපි බොහොම සංසුන්ව භාවනා කරගෙන ඉන්නවා කියලා. ලොකු සද්දයක් ආව සමහර අපි ගැස්සෙනවා. ගැස්සෙන විතර හිතේ තියෙන තැම්පත් බව වෙනස් වෙනවා. ආනින්ජප්පත්තේ කියන්නේ එහෙම වෙනස් වෙන්නේ නැහැ කියන එක. වෙනස් නොවන ආකාරයට පවත්ගෙන මොකද කලේ කියලා මම කෙලස් නසන්න කියන මේ හිත යොමු කලේ. යොමු කළා මම අවබෝධ කළා කියනවා මේ තමයි දුක නම් වූ ආර්ය සත්‍යය. අවබෝධ කළා මේ තමයි දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය. මේ තමයි දුක්ඛ නිරෝධය නම් වූ ආර්ය සත්‍යය. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාහාර සත්‍ය අවබෝධ කළා කියන මේව තමයි ආශ්‍රව කියන්නේ ආශ්‍රව හටගන්නේ මේ මේ ආර්ය සත්‍ය අවබෝධය නැති නිසා මෙමෙ ආශ්‍රයයෙන් නැති කරන්න මේක මාර්ගය කියලා අවබෝධ කරගෙන දැකපු නිසා මගේ හිත කාම ආස කාම ආශ්‍රයෙන් නිදහස් වුණා භව ආශ්‍රයෙන් නිදහස් වුණා අවිජ්ජා ආශ්‍රයෙන් නිදහස් වුණා මගේ ජීවිතේ විඥානයේ සහිත කය ගැන, බාහිර නිමිති ගැන මමයේ මාගේ මාගේ ආත්මය කියන හැඟීම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. නිදහස් කියනවා. දැන් මේ රහතන් වහන්සේ නමකගේ විස්තරයක් නිතින්. බුදුරජාණන් වහන්සේ දල් මහණේත කුටේ භික්ෂුවට බොහෝම හොඳයි කියලා අනුමෝදන් වෙන්නේ. අනුමෝදන් වෙලා මෙහෙම කියන්න කියනවා. ලාභානෝ ආවසෝ ආයුෂ්මත්නි මේ අපිට හරි ලාභයක්. සුලක් දන්නෝ ආවුසෝ ආශ්මඥ අපට හොඳ ලැබීමක්. ඔබ වහන්සේ වගේ ආත්මතුන් වහන්සේ නමක් බ්‍රහ්මචාරීන් වහන්සේ නමක් අපි දැකපු එක කියලා පතුරු වෙන්න කියනවා. එතකොට දැන් මේ අපි විස්තර කළේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ වැඩපිළිවෙල. දැන් තේරෙනවද සංඝ කියන ගණිට ගියයි දැම්මේ නැත්තේ කියලා? දැන් දැක්කනේ පැවිදි කෙනෙකුගේ වැඩපිළිවෙල කියන්නේ. මේ මේ ඒ ප්‍රතිපදාව දැන් ඔය කියාපු සීලය ඉන්ද්‍රිය සංවරය ඊළඟට ඉරියව් වල සංවරය ඊළඟට නුවණින් කල්පනා කිරීම හුදෙකලා විවේකය ඊළඟට භාවනා කිරීම මේ ඔක්කොගම ඉලක්ක රාග දේශ මොහේ දුරු කිරීම. ඒකට කියනවා සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනාව ප්‍රතිපදාවට පිළිපන්සේක දැන් මේ මේක අපි දන්නේ නැත්නම් මෙහෙම වැඩපිළිවෙලක් තුලයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ ආර්ය ශ්‍රාණික මාර්ගය තුල දියුණුව ලැබුවේ කියලා දන්නේ නැත්නම් අපි පහදින්නේ කොහොමද? පහදින්නේ දැන් අපි දන්නවා සමහර විට කවුරු හරි මේ හාමුදුර කෙනෙකුගේ මොකක් හරි අඩුපාඩුවක් දැකපු ගමන් සමහර අය මොකද කරන්නේ? මුළු බුදු බුද්ධ ශාසනයම අතාරිනවා. ඇයි ඒ? ඒගොල්ලෝ හිතන්නේ බුද්ධ ශාසනය කියන්නේ අරහවදුරු කියලා. සංඝයා අතර කොච්චර පිරිච්චය හිටිය දැක්කත් අවබෝධයෙන් තෙරුවන් සරණ ගියපු සුපටිපන්න මම සරණ ගියපු ශ්‍රාවක සංඝයා සුපටිපන්නයි කියලා අවබෝධයෙන් හිටපු කෙනෙකුගේ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. වෙනස් කරන්න බෑ. අන්න ඒකයි වැදගත් වෙන්නේ. එහෙම නැත්තම් ඉන්නේ මොකද? සමහර කෙනෙක් අපිට නම් දැන් බුද්ධ ශාසනය පාවිලා තියෙන අපිට බුද්ධ ධර්මයක් දැන් පාවිලා තියෙන කියන මම අහලා තියෙනවා. සමහරු කියනවා එහෙම. ඒකට හේතුව මොකද? එයාට බුද්ධ ධර්මෙ එපා වෙලා තියෙන්නේ. එයා බුද්ධ ධර්ම ගැන හිතන් ඉන්නේ වෙන වෙනත්ක. හරියටම දැක්කනම් ගුණ වශයෙන් අවබෝධ කරගත්තා නම් බුදුරජාණන් වහන්සේ කවදාවත් එපා වෙන්නේ නැහැ. හරියට දැක්කනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මය පහදිනවාමයි හිතා වෙන්නේ. හරියට දැක්කනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා පහදිනවාමයි හිතා වෙන්නේ. එතකොට දැන් මේ විදිහට අපි තේරුම් ගන්න ඕනේ ඒක. සුපටිපන්න ආදී ගුණ මේ විදිහයි කියලා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ මම අහලා තියෙනවා එක කතාවක්. ඔන්න එක රාතන් වහන්සේ නමක් එක දායක පින්වතෙක් දානකට වඩම්මගෙන යනවා. යනකොට මඩවලක් තිබුණා. මේ රාතන් වහන්සේ මඩවල උඩින් පැන්නා. පැන්න වැඩියා. අර පින්වතා කල්පනා කරනවා හරි අසංවරයි. මම පිළිකර දෙන්න හිටියේ. දෙන්නේ දාන විතරක් දෙනවා. ඔන්න දැක්කනේ පැහැදිලා හැදෙන හැටි. ඊට පස්සේ ඊටට පොඩි වෙලක් හම්බ වුණා. අර රහතන් වහන්සේ ඒකට බහැලා වඩිනවා. අර දායක පින්වත අහනවා ස්වාමීනි ඔබ වහන්සේ මීරුඩ ලොකු වලකින්වත් පැන්නේ ඉස්සලා. මේකින් පයින් තිබ්බනේ. පින්වත මම මේකින් පැනන මට දානින් නැති යනවා. <laughs> ඒක තේරුම මොකද්ද? එතකොට අපිට තේරෙනවා දැන් මේ වගේ බුද්ධ දේශනා හදාරලා තිබුණොත් විතරයි අවබෝධයෙන් පහදින්නේ. එහෙම නැත්නම් පහදින්න අවබෝධයෙන් නෙමෙයි අපිට ඕන කරන්නේ just look. අපි බලන්නේ ඒක. නිකන් අපිට ඕන නිකන් බලන්න අපිට සතුට වෙන ආකාරයට ඉන්නවද? අන්න එතන තමයි බලන්නේ. කොම්පියුටර් පස්සේ නම් අපි සතුට වෙන ආකාරයට ඉන්නවනම්. දැන් මේ විදිහට හරියට කල්පනා කළොත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ වැඩපිළිවෙල මේ විදි වැඩපිළිවෙල තුලයි නිකලෙස්සුනේ කියලා. ආන්න එතකොට තමයි අපිට හොඳට හිත පහදිනවා. සුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ. ඊළඟට බලන්න මේ ශ්‍රාවක සංඝයාගේ සුපටිපන්න ගුණේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තාත්තට බඩේ අමාරුවක් හැදුනා. බඩේ අමාරුවක් හැදිලා දැන් හොඳටම අමාරුයි. දැන් මුගලන් මහරහතන් වහන්සේ අහනවා ඔබ වහන්සේගේ මේ අසනීප තත්ත්වේ කලුත් හැදිලා තියනවාද කියලා ඇහුවා. කිව්වා අනේ මේ මේ ආත්ම තුලින් මට gederidit මේක හැදිනවා කිව්වා. ගෙදර හැදුනා මොකද කරන්න කියලා. එතකොට අපේ අම්මා මෙන්න මේ මේ මේ බෙහෙත් වර්ග දාලා කැඳක් හදලා මට දෙනවා කියලා. එතකොට අඳුර කියන ඔබ වහන්සේ පිළින්නේ මේ හම්බ වෙන්නේ අපි පින්ඩපාත වැඩි වෙලා මේක හරියට හිටිය දෙකනේ. ඒ ආපැත්තේ තිබුණ මාලිගාවක්. මාලිගාව විත්‍ය දු ඒ දු කුමාරි. එයාට වැහුණා. ගහිලා මම කරකිලා වැටුණා. ඊට පස්සේ කිව්වා මම යන්නේ නැහැ කිව්වා මේ ඇඟෙන්. මේ ආසවල් වලසවත් බෙහෙත් දාති ගනින් කිව්වා. හදාපන්කෝ කැඳා. හදලා අද ස්වාමීන් වහන්සේ නම පිණුසිලා වදිනවා පූජා කරපන් කිව්වා. එතකොට මං යනවා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ මේ 이르දි බල 이르දි 이르දි ප්‍රතිහාරණ අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ ඉතින් මුකුත් ඒ ගැන මුකුත් කල්පනා කරේ නැහැ. අපිට ওই මාලිගාවෙන් කැඳක් දුන්නා. කැඳ දැක ගමන් උගලන් මාතම කල්පනා මේ කැඳ අර සාරිපුත්‍රහඳුරු කියා කැඳ. අගෙන ආත් පිටත් වෙන ලැසද. ස්වාමීනි වඩින්න දෙපා කොහොමද දන්න? තව තියෙනවා දෙන්නට. නෑ නෑ වඩින්න දෙපා ඉන්නේ. ඒ වඩින්නේ ඇයි කියලා මේ අසනීප සාහඳුරු කෙනෙක් ඉන්නවා කියලා. නෑ නෑ ඔබ වහන්සේ වඩන්න තව තියෙනවා කියලා. මොගලන් හඳුරු වැළඳුවා. තව කැඳ එකක් ගත්තා. අරගෙන ගෙනිච්චා. ගෙනihilla මේ කැඳ එක අරගෙන ගිහින් මුගලන් ආඳුරු පාත්‍රය අතර දාලා කියනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මම කිව්වනේ මේ පින්වන්ත කෙනාට ලැබෙනවා කියලා. සාරිපුත්තාව කල්පනා කළා අපි කිව්වේ නෑ කාටවත්. කොහොමද මේක ලැබුණේ? කල්පනා කරලා බැලුවා. බලක සරියුත් හාමුදුරු දැක්ක මේක වෙලා තින්නේ කෙනෙක්ව පෙළලා. කෙනෙක්ව පීඩාවට පත් කරලයි මේක හම්බ වුනේ. සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාලා ආශ්මත්නි වටිතාව. ඔක ඊළඟ හැපතට වීස් කරන්න. ඔක ඉපාකුව. ඔයිට හොඳයි කිව්ව මම අපවත් වෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ කීම අහලා මුගලන් මහරහතන් වහන්සේ නිශ්ශබ්දව පාත්‍රය අතට අරගෙන පිටිපස්සට ගිහිල්ලා පාත්‍රයේ මෙහෙම හරවනකොට කැදෙති කොක්කුවම වැටෙනකොට බඩේ අමාරුව සදාටම සමීප වුණා. සුපටිපන්නෝ භගවතු සාමසංගෝ. අප සුපටිපන්න කියන එකට මේ රහතන් වහන්සේලා ආйти. දැන් අපි දන්නේ නැතුවනේ මේ මේ සංඝ ගුණ දන්නේ නැතුවනේ ගොඩක් අය සංඝයා පස්සවලට මේ පොදිවේ සංඝයාටම බයින්නේ. දන්නේ නැතුවනේ. ඒතර සුපටිපන්න කියන එකට ওই ගුණ වලට ආйти රහතන් වහන්සේලා. ඉතින් මේ සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා වූ පිළිවෙතට පිළිපන්සේක බලන්න එතකොට උන්වහන්සේලා ආජීව පාරිශුද්ධියේ කොයිතරම් පිරිසිදු මට්ටමක ඉඳලා කොයිතරම් පිරිසිදු මට්ටමක්ද ඉතින් සමහර අවස්ථාවල් ලැබිලා තියෙනවා මේ සමහර වික්ෂුන් වහන්සේලාගේ මේ ශික්ෂා ගෞරවය හිතන්න බැරි තරම් පුදුමයි ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ පෑන් පාවිච්චි කරනකොට පෙරහකඩයක් පෙරහකඩයකින් වතුර පෙරලා වලදාන්න කියලා සත්විදී කියලා. ඉතින් ගමම් බිමන් යනකොට ඒ කාල චාරිකා වඩනකොට හැමතිස්සෙම අටපිරිකරත් එක්ක අර මේ පරිස්කාරත් එක්ක පෙරහකඩයක් හැමතිස්සෙම ළඟ තියෙනවා. හදිසියෙන් වතුර ටිකක්. ඒක ස්වාමීන් වහන්සේ නමකට පෙරහකඩයක් තිබුණේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමක් එක්ක මේ වැඩම කළා චාරිකාවක. දැන් ඔන්න වතුර තිබහයි. ඒ වතුර වළඳන්න ඕනේ පිරාංකඩයක් නැහැ. ඉතින් උන්වහන්සේ අනිත් ශ්‍රාවණාසකින් ඇහුවා අනේ මට පිරාංකඩේ දිනවද වතුර වළඳන්න කියලා. අර හාමුදුරුවෝ කිව්වා මේ කොතම නැති පිරාංකඩේ කියලා ඇහුවා. අනේ මට නෑ කිව්වේ. මන් දෙන්නේ නෑ කියලා. ඒ කාලෙත් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ ශ්‍රී ලංකඩ යන්නේ නැහැ. සමහර විට පාරමිතිය යන්න වෙන්න ඇති. පැන් වළඳන්න නැති නිසා අපවත් වුණා. අපවත් වුණා වැළඳුවේ නැහැ. ආන්න කොහොම ප්‍රතිපත්ති යෙදිලාද කියලා. හරි පුදුම මේ ලෝකේ උදාාර මිනිස්යන් ඔබ දකින්න ඕන නම් මම පරිවර්තනය කළා තියෙනවා ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියලා තේරි තේර තේරි ගාථා. ලෝකේ ශ්‍රේෂ්ඨමයි දකින්න ඕන නම් අන්නේම කියවන්න ඕන. මේ ලෝකේ ශ්‍රේෂ්ඨමයි ගති හිතපු ඒවා අදහස් ඔක්කොම තියෙනවා. ඒක අපි CD එකකට හදලා තියෙනවා. ආලා තියෙන්නේ. ආලා නේද? ඒ අමානේ කිනවද කියනවා. දන්නේ නැහැ. හරිය වටිනවා. ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා කියලා මම ඒක සීඩීකට හැදුවා. පොඩි පොඩි පොඩ්ඩක්. ඒ යුගයට අපි යනවා. අතිශයින්ම සුන්දරයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය. ඒ ශ්‍රාවක සංඝයාගේ ගුණ අපි හිතන්නේ නැත්නම් අපිට අපිට අපිට අවබෝධ වෙන්නේ නැත්නම් අපි හිත පහදින්නේ සුපටිපන්නෝ භගවතු ශාක්‍සංගෝ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා උජුපටිපන්නයි උජුපටිපන්න කියන්නේ ඍජු ප්‍රතිපදාවෙහි බැසගත්සේක මොකද්ද ඍජු ප්‍රතිපදාව උජුකෝ නාම සෝමන්ගෝ බුදුරජාණන් වහන්සේ දේශනා කළ කියනවා ඍජු මාර්ගයක් ඒකේ වංගු නැහැ. කෙලින් මාර්ගයක්. මොකක්ද මේ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට බුදුරජාණන් වහන්සේගේ අර ශ්‍රාවක සංඝරත්නය රාතන් වහන්සේලා අනාගාමී උත්තර සකදාගාමී උත්තමයන් වහන්සේලා සෝතාපන්න උත්තමයන් වහන්සේලා ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයට පිළිපන්සේක ඔන්න පහදින්න තියෙන්නේ කොයි විදිහට කල්පනා කළා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සීල සමාධි ප්‍රඥා කියන මේ සීලේ සම්පූර්ණ කළා සමාධි සම්පූර්ණ කළා ප්‍රඥාව සම්පූර්ණ කළා. ඒ රාතන් වහන්සේලාගේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම හරි උදාරයි. එක තැනක මේ ආරියෂ්ඨානික මාර්ගයේ ගමන් කරලා ඒ රාතික රහතන් වහන්සේ නමක්ගේ ඒ ආරියෂ්ඨානික මාර්ගයේ ගමන් කළ බව බලන්න කොයිතරම් ශ්‍රේෂ්ඨද කියලා එක ස්වාමීන් වහන්සේ නමක් මම හිතන්නේ මාර්ගඵලලාභී කෙනෙක් ඒ වෙනකොට රහතන් වහන්සේ නමක් වෙලා නැහැ එතකොට හැබැයි ඉතින් අර ශ්‍රාවක සංඝරත්නි ඍජු මාර්ගයේ ගමන් කරපු දැන් වඩිනවා වැඩම කරනකොට හොඳ දොලක් ගලනවා. මේ වතුර ටික නාන්න කල්පනා කළා. කල්පනා කළා සිවුර පැත්තකින් තියලා, පාත්‍රය පැත්තකින් තියලා, හඳනේ ඇඳගෙන වතුරට බැස්සා. දැන් වතුරට ගිලිලා නානවා. හොරෙක් ආභරණයක් හොරගම් කළා. දැන් මේක හොරා ආවුණා. මේ ආමියකින් හොරාව අල්ලන්න පන්නගෙන එනවා. පුරා දුවනවා දැන්. දුවල යනකොට දැක්ක මේ පාත්‍රයක් තියෙනවා. පාත්‍රයට දැම්මා තල දීවා. දැන් මේ මේ රාජ්‍ය සේවකයෝ මේ දුවගෙන ආවා. පේන්නේ නැහැ. බැලුවා. පාත්‍රය ඇතුලේ තියෙනවා. දැන් උත්තමයන් වහන්සේ පුතුම් ස්වාමීන් වහන්සේ වතරින් ඔලුවට වීසුවා. ආ වරින් උඩට. ධන්නේ මොකුත් මේ සම්නස්. ගොඩට ආ. එන්නකටම දෙකක් ගැහුවා කලන්ති දාලා වැටෙන්න. දැන් ගගහ අරගෙන යනවා. දැන් කවුද හොරකම් කළේ කවුද ආවුනේ? ගගහ අරගෙන යනවා. අරගෙන යනකොට දැන් ගෙනහිල්ලා මොකද කරේ නඩු යහුවා. නඩු යහුවා අපි දැක්කා මෙයාගේ වාදනය ඇතුළේ කිව්වා මේක තිබුණේ. නියම කළා උල ඉඳවන්න කියලා. දැන් උලේ වාඩි කෙරෙව්වා. උල කියන්නේ දැන් උල උඩට අන්නවනේ ටික ටික උඩ ඉසි ඉසි එනවනේ. දැන් මෙයා මේ කල්පනා කරන මට ධර්මයේ අර වෙන පිටක් නැහැ. බුදුරජාණන් වහන්සේ දැක්කා උල උඩ වාඩි වෙලා ධර්මයේ සිහි කරනවා. දැකලා බුදුරජාණන් වහන්සේ 이르දීන් වැඩම කළා කියනවා වික්ෂුව. ඕක තමයි සංසාරේ හැටි. ඉපදීම නිසා වෙන දේ. සද්ධාහටම අතාරින්න මේ කියන්නේ. ආර්ය ස්ථාංගික මාර්ගය ගමන් කරපු ශ්‍රාවකයා උල උඩ රහතන් වහන්සේනම බාටපත් වෙලා පිරිනස්තයා. ඒ මාර්ගයේ කොයිතරම් ඍජු වෙන්න ඕනද එහෙම දෙයක් කරන්න. ඒ වගේ විදීමක් අවබෝධ කරන්න කොච්චර හොඳ සම්මා ඒ සම්මා සතිය කොයිතරම් වටිනා සම්මා සතියක්ද? ඒ සම්මා දිට්ඨිය, ඒ සම්මා සංකල්පය කොයිතරම් ශ්‍රේෂ්ඨද? නැත්තම් ඒ දැන් බුදුරජාණන් ඒ ආර්ය ශ්‍රාණික මාර්ගයට මේක පුළුවන් උනේ කරන්න. වෙන දෙයකටද? ඒ ඍජු මාවතේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා බැසගෙන හිටියා. මේ කෙරෙහි හිත පහදින්න ඕනේ. ඍජු මාවතේ බැසගෙන හිටීම ගැන ඉතින් මේ බුදු ශ්‍රාවකයන් වහන්සේලා ඍජු මාවතේ බැසගත්තු ආකාරය බලද්දී හරිම උදාරයි. වස් කාලයක් ආවා. වස් කාලෙක වේරංජ කියලා බ්‍රාහ්මණේ බුදුරජාණන් වහන්සේටයි භික්ෂුන් වහන්සේලාට ආරාධනා කළා වේරංජ කියන ගමේ වස් වසන්න කියලා. පිළිගත්තා. දැන් ඔන්න වැස්ස කාලේ. අර වේරංජ බ්‍රාහ්මණයාට මතක නැති වුණා දානි හරි ගස්සලා දෙන්න ඕනේ කියලා. එතකොට අස්සය වෙලඳන් කරන පිරිසක් ඒ වස් කාලෙම සාප නැවතිලා ඉන්නවා. මේ වැස්ස කාලේ. දැන් ස්වාමීන් වහන්සේ දවසක් බලන්න හිටියා දානේ නැහැ. මේ රාතන් වහන්සේලා දෙකක් බලන් හිටියා නෑ. ඊට පස්සේ කල්පනා කළා අපි කොහොම හරි මොන හරි දෙයක් හොයාගන්න ඕනේ කියලා. ওই අස්සය වෙලදන් අස්සය අස්ස කණ්ඩායම් අරගෙන ඒ මිනිස්සු ගාවට ගියාම අස්සයන්ට දෙන්න දෙන්නගෙන ආපු යවහල් තියෙනවා ඒගොල්ලන් ගාව. යවහල් මිටක් පාත්‍රීට දානවා. උන්වහන්සේලා වැඩම කළා පහු මේක පෙඟින්න දාලා මේ ඔය හිමින් ගන්න මොන හරි වංගඩියක් හොයාගන්න ඇති. කොටලා පොඩ්ඩක් ගුලි කරලා වන්දනා. බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හඳුරගමින් ආනන්දය මූල් ගස් දෙකෙන් මොකද මේ? ඒ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා මේ පින්ඩ පාතේන නසවත් තැනට ඉතින් යවහල් මිටක් හම්බ වෙනවා. ඒක පෙගෙන්න දාලා ඒක ගුලි කරලා වණිනවා. කාටවත් දොස් කිව්වේ නැහැ. කාටවත් කාගේවත් දොස් කිව්වේ නැහැ. වළඳලා මෙන්න මේ කියපු ප්‍රතිපatti දැන් අපි මේ චබ්බිසෝල සූත්‍රය ඉගෙන ගත්තේ. ප්‍රතිපත්තියේදී වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ සාදු සාදු ආනන්දය ආනන්දේ මේ විදියට නම් මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ආහාරයට ගිජු නොවි තමන්ගේ ජීවිකා ජීවත් වීම පිණිස නොයල්මින් ආහාරයේ වළඳලා තියෙන්නේ. අනාගත මිනිස්සු දන්නවනම් අනාගත මිනිස්සු කන රසමසවල වලට මිනිස්සු බිහිලු කරයි කිව්වා. රහතන් වහන්සේලා ජීවත් වෙච්ච හැටි අහලා. ඔන්න බලන්න ඍජු මාර්ගයේ ගමන් කරපු උත්තමයන් වහන්සේලා ගැන. උජුපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ ඊළඟට ඥායපටිපන්නෝ භගවතු ශ්‍රාවක සංඝෝ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඒ ප්‍රතිපත්තියේදී වාසය කරන්නේ අවබෝධයක් පිණිසයි ඥායපටිපන්න කියලා කියන්නේ ආරි සත්‍ය අවබෝධයේ පිණිස පිළිපන්සේක එතකොට ඒ ශ්‍රාවක සංඝ රත්නය සෝතාපන්න වෙච්ච වෙලාවෙ ඉඳලා අවබෝධයේ පිණිස තමයි ඉන්නේ සකදාගාමී දැන් සද්ධානුසාරී ධම්මානුසෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයාගේ බලාපොරොත්තු චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම. සෝවාන් ඵලයට පත්වෙච්ච භික්ෂුවගේ ඊළඟ බලාපොරොත්තු ඒ චතුරාර්ය සත්‍ය තවත් ගැඹුරින් අවබෝධ කිරීම. සකදාගාමී වෙච්ච භික්ෂුවගේ බලාපොරොත්තු ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ තවත් ගැඹුරින් අවබෝධ කිරීම. අනාගාමී වෙච්ච භික්ෂුවගේ බලාපොරොත්තුව මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණව අවබෝධ කිරීම. ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය අවබෝධයට නැඹුරු ප්‍රතිපදාවකට පිළිපන්සේක. ඊළඟ එක සාමීච පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය සාමීචි පටිපන්න කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර වන දේ කතාබස් කිරීමේ පිළිපංශයක ඒ තමයි දස කතා බුදුරජාණන් වහන්සේ තහනම් කළා තියෙනවා ධර්මාභෝධයට උපකාර වෙන්නේ නැති කතා කීයක්ද 32ක්. ඒවට මොනවද කියන්නේ? දෙතිස් කතා. සාමාන්‍ය ලෝකේ තියෙන මොන කතාවද? ලෝකේ තියෙන්නේ දෙතිස් කතා. ලෝකේ බුද්ධ ශාසනයකදී විතරයි දස කතා අහන්න ලැබෙන්නේ. දස කතා තමයි අප්පිච්ච කතා. අප්පිච්ච කතා කියන්නේ ආසාවන් අඩු. ආසාවන් අඩු ආසාවන් ඇතුළු ජීවත් වීම ගැන කතා කරනවා. මේ ධර්මාර්ගයට ආපු කෙනාට එහෙම කතා කරන්නේ නැත්තම් ටික ටික ඒක වැඩි වෙනවා. එතකොට ඒක නිසා රහතන් වහන්සේලා ඊළඟ රහතන් වහන්සේලාගේ පරිසරය තුල ගොඩක් අය රහතන්සල බී වෙන්නේ. මාර්ගඵලාවි බී වෙන්නේ ඒකයි. මේ දස කතාව නිසා මේ සාමිච්ච ප්‍රතිපන්න නිසා අ පප්පිච්ච කතා ඉච්ඡ කියන්නේ ආසාවට අප්ප කියන්නේ අඩු ආශාවන් අඩුව ජීවත් වීම ගැන අප්පිච්චක ආශාවන් අඩු වෙනකොට ඒකින ප්‍රධානත්වය හොයන්නේ ඊළඟට ආශාවන් අඩු වෙනකොට නායකත්වය හොයන්නේ ආශාවන් අඩු වෙනකොට දායකයෙ කොට ගහ ගන්න ඕන කියලා හොයන්නේ ආශාවන් අඩුවක් වගේ වෙනවා එතකොට මේ සාමීච ප්‍රතිපන්න ශ්‍රාවකයන් මේ බොහොම මේ ඒ වගේ බොහොම ඒව අගුවට පස්සේ අල්පේච්ඡව ජීවත් වෙනවා. ඒක සිද්ධියක් තියෙනවා අනුරාධපුරයේ මේ වෙච්ච එකක්. අනුරාධපුර යුගයේ හොඳට ප්‍රතිපත්තියේ ගමන් කරන භික්ෂුන් වහන්සේනම හිටියා. රහතන් වහන්සේලාගේ කාලේ. අනුරාධපුරේ තමයි ගෙවල්. එතකොට උන්වහන්සේ භාවනාව ගැනයි ධර්මය ගැන ගන්නයි වැඩි සිතුල් පවුවට. සිතුල් පවුව තියෙන්නේ කොහේ? ඔව් දකුණේ. තිස්ස මහරාමනේ. ඔව්. එතකොට කතරගම සිතුල් පවුවනේ. එතකොට දැන් පොඩි කාලේ සිතුල් පවුවට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ අවුරුදු ගණනාවකින් අනුරාධපුරේ වැඩලා නැහැ. අම්මා තාත්තා කියනවා අනේ ඒ ලොකු හාමුදුරන් කතා කරලා කියනවා අනේ ස්වාමීන් අපි පොඩි හාමුදුර දැකලා නැහැ අපි දැන් කාලෙකින්. අනේ මේ පාර වසටවත් එවන්න හාමුදුරනේ මේ අපිට බලන්න කියලා දැන් වස් කාලේ ඇවිල්ලා මේ මේ කුටියක් බාරගෙන ඒ දෙමව්පියෝ කිව්වා ස්වාමීනි මේ අපේ කුටියටත් වස් වසන්න ස්වාමීන් වහන්සේ තමයි කඩම්මලා දෙන්න. අපින් තමයි හැබැයි වස් කාලෙම දාන්න දෙන්නේ කියලා. ආ කියලා දැන් ඉතින් මේ මේ ලොකු හාමුදුරුව වස්වසන්න පිටත් වුණා සිතුල් පව්වට. සිතුල් පව්වේ ඉඳලා මේ පොඩි ස්වාමින් වහන්සේ දෙමව්පිය බලන්න ඕනේ කියන අදහසින් මේ අනුරාධපුරේ වඩිනවා. අතරමඟදී මුණ ගැහුණා. මුණ ගැහුණාම මේ ලොකු හාමුදුරුව කියන පොඩි නමට පොඩි නම අන්න දෙමව්පිය කුටියක් හදලා තියෙනවා. ඔබ වහන්සේ ගිහලා වස්වසන්නේ. දානි ගන්න වෙන්නේ දෙමව්පියන් ගෙදරින්. ඒගොල්ලන්ට පාන් ටිකක් කියන්නේ කියලා මස් කරලා කරන්න හොඳයි ස්වාමීනි කියලා පිටත් වුණා. දැන් ඔන්න මේ ස්වාමින් වහන්සේ ගමට වැඩියා. උස මහතයි දැන්. පොඩි කාලේ පිටත් වුණා. අඳුරන්නේ ගෙදර කවුරුවත්. ඊට පස්සේ මේ දෙමාපියෝ කියලා වදලා ඇහුවා මේ මේ අසපුවට කියලා ඇහුවා ස්වාමීනි අපේ අපේ කුටි වසසන් හාත කෙනෙක් මේ පාර ඉන්නවද කියලා. මේ මේ ස්වාමීන් වහන්සේ මේ ඔය මෑණිගේ උපාසිකාවලාගේ කුටියේ තමයි කිව්ව වසසඳ ඉන්නේ. ඉතින් කිව්ව ස්වාමීනි ඔබ වහන්සේද වසසඳ ඉන්නේ කියලා. දැන් මේ අම්මා දැන් අඳුරන්නේ පුතා කියලා. ඕක කිව්වා. ස්වාමීනි එහෙමනම් මේ වස් කාලයේ පුරාම අපි ප්‍රදාන. ඊට පස්සේ මේ වස්වසල ඉවර වෙලා සිවුරක් පූජා කළා. සිවුරත් අරගෙන පිටත් වුණා. ආයමත් ඒ ගුරු හඳුරුත් වස්සසලි වල වඩිනවා අනුරාධපුරයට. මගදී හම්බ වුණා. හම්බුණාට පස්සේ මේ මේ ගෝල ස්වාමීන් වහන්සේ ගුරු ගුරු ස්වාමීන් වහන්සේගෙන් අහන ගුරු ස්වාමීන් වහන්සේ ආන ගෝල ස්වාමීන් වහන්සේගෙන් පුන්නම දීමෝපිය දැක්කද? දැක්ක ස්වාමීන්. හොඳින් ඉන්නවද? එහෙම ස්වාමීන් හොඳින් ඉන්නවා මේ බන්ටයක් කියන්නේ ධර්මයේ කිව්වා ස්වාමීන්. ස්වාමීන් වහන්සේ මට සිවුරක් පූජා කළා මම මේක ඔබ වහන්සේට පූජා කරනවා කියලා ගුරු හඳුන සිවුරක් පූජා කළා පිටත් තුන සිතුල් පවුල ඊට පස්සේ මේ ගුරු හඳුර සිවුරක් අරගෙන මේ ඔන්න වැඩි අඳාරපුරේට අර දෙමාපියෝ අඬාගෙන ආවා අනේ ස්වාමීන් වහන්සේ අපේ පොඩි හඳුරන්නේ ඇයි උකන් ආන්නේ කියලා ඇයි උපාසිකාව මේ තුන් මාසයක් පස්සෙ මේ මේ පවුලේ මේ පොඩි ස්වාමීන් වහන්සේ අනේ ස්වාමීන් වහන්සේ කියන්න එපා කිව්වා. අපි මේ මේ තුන් මාසෙම අපිට ධර්ම කපේ වෙන්නේ ඇයි හොඳයි මුකුත් ඇහුවේ නැහැ. එහෙම තමයි කිව්ව ශ්‍රාවකයෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ. ඒ වුණාට ස්වාමීන් වහන්සේ මට විශ්වාස නැහැ. මේ උපාසිකා මේ බලන්න මේ සිවුර මට මේ මේ පොඩි හාමුදුරන්ගේ පූජකලෙක මගදී. ඊට පස්සේ අම්මා ඒ පැත්තෙල්ල වදගෙන කියනවා අනේ ස්වාමීනි මේ තරම් අල්පීච්ඡද මගේ පුතුණන් වහන්සේ. අන්න අල්පීච්ඡ කතාව අහලා සාමීච්ඡ ප්‍රතිපන්නයි. ඉතින් මේවා අපි දැනගෙන ඉන්න ඕනේ හිත පහදින්න සංගරත්නය ගැන. එතකොට අප්පිච්ච කතාව කියන්නේ සාමීච්ඡ ප්‍රතිපන්නයි. අප්පිච්ච අල්පීච්ඡ බව ආසාවන් අඩු බව අප්පිච්ච කතාව ඒ පළවෙනි එක දස කතාවේ. දෙවෙනි එක සන්තුට්ටි කතා. ලැබිච්ච දෙයකින් සතුටු වීම. ඒ ගැන කතා කරනවා. සන්තුට්ටි කතා. ඊළඟ එක පවිවේස. හුදකලා ජීවිතය ගැන කතා කරනවා. අසංසග්ග කතා. නොඇලී සිටීම ගැන කතා කරනවා. විරියාරම්භ කතා අකුසල් දුරු කිරීමට කුසල් වැඩි වීමට වීරිය පවත්වන්න ඕන ආකාරය කතා කරනවා. එතකොට අප්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විද්‍යාරම්භ කතා, සීල කතා, සීලය ගැන කතා කරනවා. සමාධි කතා, සමාධිය ගැන කතා කරනවා. පඤ්ඤා කතා, ප්‍රඥාව ගැන කතා කරනවා. විමුක්ති කතා දුකෙන් නිදහස් වීම ගැන කතා කරනවා. විමුක්ති ඥාන දර්ශන කතා. දුක නිදහස් වීම ගැන ඇති අවබෝධය ගැන කතා කරනවා. මෙන්න මේ දස කතාවෙන් යුක්තයි බුදුරජාණන්ගේ ශ්‍රාවක සංඝයා එම නිසා සුපටිපන්න සාමීචි පටිපන්න වෙනසේක. සතුට සාමීචි කියලා අපි කියන්නේ. කතා බහට කියන වචනේ සාමීචි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයාගේ දස කතාවෙන් යුක්ත වීම නිසා තමයි පිරිසිදු බුදුදහම යන්නේ. ශ්‍රාවක සංඝයාගේ. එතකොට මෙන්න මේ ශ්‍රාවක සංඝයා කවුද? දැන් දැන් බලන්න දැන් අපි විස්තර කළේ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. ඒ ශ්‍රාවක සංඝයා කවුද? යදිදං චත්තාරි පුරුෂ යුගානි. පුරුෂ යුගල වශයෙන් හතරයි. පුරුෂ යුගල කියලා කියන්නේ සෝවාන් මාර්ගයේ ගමන් මාර්ගයට පිළිපන් කෙනා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝවාන් ඵලයට පත් වූ කෙනා ඒක යුගලයක්. සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි ඵලයටපත් වූ කෙනා දෙවෙනි යුගලය. අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයටපත් වූ කෙනා තුන්වෙනි යුගලය. අරහත් මාර්ගයේ ගමන් කරන කෙනා අරහත් ඵලයටපත් රහතන් වහන්සේ හතරවෙනි යුගලය. යුගල වශයෙන් හතරයි. පුද්ගල වශයෙන් අට පුරිස පුද්ගලා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සුවම් ඵලයටපත් වූ කෙනා සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි ඵලයටපත් වූ කෙනා අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයටපත් වූ කෙනා එතකොට ඒ දැන් පින්වත්නි අපි මුලින්ම ඉගෙන ගත්ත නේද අර බුදුරජාණන් වහන්සේ ගුණ ගැන මේවා මේ කවුරුවත් දීපු ටයිටල්ස් නෙමෙයි දැන් අපි සාමාන්‍යයෙන් ගත්තොත් වෙන කෙනෙක් ගැන නම් අපිට කියන්නේ අසවලා අපි ඔය කියන්නේ එක එක සම්මාන දෙන්නේ නේ. අපි එක එකව කියනවනේ මෙහෙමයි. Uh, uh, එක එක MBBS කීක අපි කියනවනේ. එතකොට මේ අපි මොනවා හරි කරලා ගන්න ටයිටල්. මේම එහෙම නෙමෙයි. මේම බුදුරජාණන් වහන්සේගේ බුදු මෙවින් හඳුන්වා දීපු ගුණයි. මේක කවුරුවත් දැන් ඉතිපිසෝ භගවා ආරහං ආදී ගුණ නවය බුදුරජාණන් වහන්සේ විසින් උන්වහන්සේගේ බුදු බුදු මුවින් හඳුන්වා දී ගුණ නවය. ධර්මයේ තිබුණු ස්වාකාත සම්දිට්ඨික කාලික ආදී ගුණ බුදු මුවින්ම ධර්මයෙන් මෙන්න මේ මේ ගුණ මේ ධර්මයේ තියෙනවා කියලා හඳුන්වා දුන්නා. ශ්‍රාවක සංඝයාගේ ගුණ බුදු මුවින් හඳුන්වා දුන්නා. දැන් මේක දන්නේ නැති අය සමහර ඉන්නවා මේ වචනවල එලිලා ඉන්න අය ඉන්නවා මේ පුද්ගල ඔක තියෙන නට්ට පුරුෂ පුද්ගලා පුද්ගලයෙක් ඔය දින්නේ කියලා අහනවා. උතන තියෙන නාම රූප දෙකක් විතරනේ කියනවා. හොඳලෝනා ඉන්නවා හරියට මේ කාලේ. එතකොට මේ අට්ඨ පුරුෂ පුද්ගලා මේ පුරුෂ පුද්ගලයන් අටයි කියන මේ වචනේ පාවිච්චි කළේ බුදුරජාණන් වහන්සේ. හඳුන්ලා දුන්නේ ශ්‍රාවකයන්ගේ මෙන්න මේ ಗುಣ තියෙනවා කියලා. එතකොට අපි ඒක තේරුම් ගන්න ඕනේ ඒ ඔය සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමිපටිපන්න කියන ගුණ දරන්නා වූ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන ශ්‍රාවකයන් වහන්සේලා උන්වහන්සේලා තමයි ආහුණීය ආහුණීය කියන්නේ දානමාන සකස් කරලා උන්වහන්සේලා ඉන්න තැන් හොයාගෙන ගිහිල්ලා පූජා කරන්න සුදුසුයි ආහුණය කියන්නේ ඒක. දුර සිට උනත් දම්පැන් ගෙනව පූජා කරන්න සුදුසුයි. පාහුණය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හරීම මේ මේ මේ ಗುಣ හඳුන්වා දීම හරි මේ පිහිටක් වුණා සාමාන්‍ය මිනිසුන්ට ශ්‍රාවකීන්ට. ඒ කියන්නේ ඒක ඒ අර්ථ දන්න නිසා උඩා පිං කරගත්ත මිනිස්සු. පාහුණය කියන්නේ හදිසියවත් ගෙදරට ආවොත් එයා ආගන්තුකෙක් නේ. ගෙස්ට් කෙනෙක්. ආවට පස්සේ ඒ හදිසියවත් ගෙදරට ආවට පස්සේ තියෙන දේවල් වලින් සලකනකොට කියන එකයි. පාහුණිය කියන්නේ ආගන්තුක සත්කාරයට සුදුසුයි. දැන් ශ්‍රාවකයන් වහන්සේ නමක් පිණිසු ගාගෙන යද්දි ගෙදරකට හැරෙනවා. ඒතකොට ඒ ගෙදරට ආපු ආගන්තුකෙක්. එතකොට දානෙට පූජා කරනවා. දැන් මේ දැන් අපි නම් දන්නවා දැන් බෞද්ධ සමාජයක් ඉගෙනගෙන අපි දන්නවා. දැන් බුදුරජාන් වහන්සේගේ කාලේ ගත්ත තින් අලුතින්ම මේ අයන්නේ ඉඳන් හැමදේම උන්වහන්සේ කියා දෙන්නා. උන්වහන්සේට හැමදේම කියා දෙන්න සිද්ධ වුණා. දැන් සමහර බ්‍රාහ්මණ මේ මේ ගම් තියෙනවා. ඒ ගම් වලට එන්න දෙන්නේ. දැන් බලන්න මේ මේ මේ පාවුණේ ගුණේ මතුවෙච්ච තැන ගමක් තිබුණා තුන කියලා. තුන කියන ගම තනිකරම බමුණන්ගේ ගමක්. බමුණු කියලා කියන්නේ 아무 සත්තු జాතියක් නෙමෙයි. තමයි. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ හයි කාස්ට් කියලා. කොච්චරද හයි කාස්ට් කියන්නේ? ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ බ්‍රාහ්මණස්ය මුඛ මාසීත්. බමුණන්ගේ කටින් ඉපදිච්ච අය. මහා බ්‍රහ්මයාගේ කටින් මහා බ්‍රහ්මයා වමන දාපු අය. එතකොට මහා බ්‍රහ්මයන් කටින් ඉපදිලා. ඒගොල්ලෝ තමයි හිතන් ඉන්නේ මේගොල්ලෝ තමයි ලෝකයේ අනිත් ඔක්කොම මේ ඒගොල්ලන්ගේ යටතේ සේවය කරන්න ඕනේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? මේකට උන්වහන්සේ මුද කතාවක් දේශනා කළා. මොකද්ද? උන්වහන්සේ දේශනා කළා නජච්ඡා වාසලෝ හෝති. උපතින් වසලෙක් වෙන්නේ නැහැ. නජච්ඡා හෝති බ්‍රාහමණෝ උපතින් බ්‍රහ්මණෙක් වෙන්නෙත් නැහැ. කම්මනා වසලෝ හෝති ක්‍රියාවෙන් තමයි වසලෙක් වෙන්නේ. කම්මනා හෝති බ්‍රාහ්මණෝ ක්‍රියාවෙන් තමයි බ්‍රාහ්මණෙක් වෙන්නේ. මේව හොද්දට වැදුන කසපාරවල් වලින්. ඉතින් බුදුරජාණන් වහන්සේ ওই තූණ කියන ගම හරහා චාරිකාවක් තිබුණා. ගමේ මිනිස්සු සංවිධානය වුණා බමුණු ටික. සංවිධානය වුණා ශ්‍රමණ ගෞතමයන් වහන්සේට ශ්‍රාවකයෙකුට වතුර බින්දුවක් මේ ගමෙන් දෙන්නේ සංවිධානය වුණා. සංවිධානයලා ගමේ ඔක්කොටම කිව්වා වතුර බින්දුවක් දෙන්න බක මේගොල්ලන්ට. ඉතින් කොහොම මේගොල්ලෝ වතුර බොයිනේ මේ ලින් තියෙන්නේ. ලින් වහපල්ලක පිදුරු දාලා. දැන් මොන දැන් ආරංචි වෙන හෙට එනවා කියලා, වඩිනවා කියලා පිදුරු දාලා වැහුවා ඔක්කොම ලින් ටික. දැන් බලන්න ඒ කාලේ මේ මහා කරුණිකයන් වහන්සේව අඳුරලා බැරිවිට මේ මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ ඒ ගමට වැඩියා. ආනන්ද හඳුරන්ට දේශනා කළ ආනන්දය මේ පිපාසයි. පැන් ටිකක් අරගෙන ඉන්න කියලා. ආනන්ද හඳුරු මේ පාත්‍රය අරගෙන ගියා. ළිඳක් ගාවට. පිටු ඊළඟ ළිඳ ගාවට ගියා. පිටු දාලා වහලා. බැලුවා හොයාගෙන කවුරුත් නැහැ පේන්න. ආපහු හැරිලා ආවා. එතකොට ස්වාමීන් වහන්සේ හරි වැඩක් නෙමෙයි. ඉතින් ඔක්කොම අහලා පුදුරු දාලා. ඉතින් ඉස්සෙල්ලා ගිය පිළිඳට ආයෙත් යන්න බලන්න ඒ ලිඳගාවට යනකොට පින්වත්නි මේ පිදුරු ටික ඔක්කොම වතුරෙන් උඩට ඇවිල්ලා. වතුර උතුරලා යනවා. ඉතින් ආනන්ද හඳුරු හරි සතුටින් අන්නේ මේ මිනිස්සුන්ට හොයන්න බෑ. බුදු කෙනෙකුගේ ගුණයක්. මේ මහ පොළොවට තේරෙනවා. දැන් අරගෙන ගිහින් පූජා කරනවා. ඒක රහතන් වහන්සේ නමක් පෑන් ටිකක් හොයාගන්න දැන් ගමේ ඇවිදිනවා කවුරුත් නෑ වතුර දෙන්න කෙනෙක් මේ රහතන් වහන්සේ එක්තරා මිදුලක් ගාවට ආවා කලන්ත හැදෙල වැටුණා වැටුණට පස්සේ පාසිකාවක් හිටියා මේ මේ වචනෙන් අහලා මේ ශ්‍රාවක සංඝයා ගැන පැහැදිච්ච කෙනෙක්. බැම්මියක්. මෙයා කල්පනා කළා මේ රහතන් වහන්සේ වැටුණා. කො මොනෝන කමන්නේ කියලා ගියා. වතුර ඉල්ලනවා. දැන් දැන් වතුරවත් දෙන්න එපා කියලා තියෙනවා. ඉතින් එයා මොකද කළේ? කෙලින්ම ගියා ළඟට ගිහිල්ලා පිදුරු අස් කළා වතුර පොඩ්ඩක් අරගෙන ආවා. පූජා කළා. ස්වාමීනි මේක පිළිඅරගෙන වළඳන්න කියලා. ඉතින් උන්වහන්සේක වළඳන වැඩම කළා. මේ හොරේ මේ කළේ කරන්න බෑනේ වගේ හොරි. ආරංචි වෙනවා. ඔන්න ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ රාතන් වහන්සේලා මේ ওই මේ මූසල ගමේ හිටියේ නෑ. වැඩම කළා. ඊට පස්සේ ගම්මු රැස් වුණා. රැස්ුනේ මොකද මේ? දඬුවම් දෙන්න. කාටද? මේ ගමේ එක්තරා කාන්තාවක් තමන්ගේ නීතියෙන් පිට පැනලා. ඊට පස්සේ බමුණු ටික එකතු වෙලා කිව්වා මෙයා මේ මේ කාන්තාව බරපතල වරදක් කළා කියනවා. ගල් ගහලා මරාපන් කියලා ගල් ගහලා මැරුවා. එයා ඉපදුනා ගිහින් ඒ වෙලම දිවි ලෝකෙ පන්නා. බලන්න රාහුණීය ගුණේ අර රාතන් වහන්සේට තිබිච්ච නිසා මොකද්ද කළේ ආගන්තුකෙක් වැඩියා. ආගන්තුක ස්වාමීන් වහන්සේ කඩම් කළා. කලින් දාලා වතුර ටිකක් උල්ලි කළා. හිතුවර දිවි ලෝකේ තමන් යයි කියලා හිතී. ආග්නේය ගුණයේ මත වෙච්ච තමයි. හදිසියවත් නිවසට වැඩම කළොත් උපස්ථාන කිරීම ආග්නේය. නේ ආහුනේ නෙමෙයි පාහුනේ. ආහුනිය කියන්නේ දුරින්දලා නිවන් දෙන්නේ. පාහුනේ. එතකොට තුන්වෙනි එක දක්ෂිනීය දක්ෂිනාවන් දෙන්න සුදුසුයි කියන එක. දක්ෂිනාවන් කියන්නේ දාන. දානය පූජා කරන දක්ෂින කියන එකෙන් අදහස් කරන්නේ පින් රැස් කරගන්න දෙන්න සුදුසුයි. පින් රැස් කර ගැනීම පිණිස දන් දෙන් දන් හදලා දානි හදලා පින් රැස් කරගන්න ඕනේ කියන අදහසෙන් පූජා කරන්න සුදුසුයි. ඔය කියාපු මාර්ගඵලලාභී උත්තරමයන් වහන්සේලාට දක්ෂිනීයෝ අංජලිකරණීය අංජලිකරණීය කියන්නේ අංජලිකරණීය කියලා කියන්නේ මේ අධික උස්සලා මෙහෙම වන්දනා කරන්න සුදුසුයි. එතකොට ඒකට ආйти වෙනවා ආසනෙන් නැගිටීම, ගෞරව දැක්වීම ඔක්කොම ආйти එතකොට ඒ ශ්‍රාවකයන් වහන්සේලා අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ලෝකයේට උතුම් පින්කේත. ඒ වචන ඔක්කොම බුදුරජාණන් වහන්සේගේ. එතකොට පින්වත්නි දැන් මේ විදිහට ඔබ අද රහතන් වහන්සේ නමකගේ අවබෝධය රහත් වීම පිණිස භික්ෂුව භික්ෂුන් වහන්සේ නමක් ඇති කරගෙන දිනු කරගෙන ගිහපු වැඩපිළිවෙල සහ ඒ ශ්‍රාවක සංඝයාගේ ಗುಣ කියන මේ ටිකට ඔබට සවන් දෙනකොට ඔබට ඇති වුණේ බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයන් ගැන පැහැදීමක්ද කලකිරීමක්ද? පැහැදීමක් නැති වෙන්නේ. ආන්නේ පැහැදීම තමයි ශ්‍රාවක සංඝයා කරේ පහදිනවා කියන්නේ. ඒ ශ්‍රාවක සංඝයා කරේ පැහැදීම බුදුරජාණන් වහන්සේගේ කාලයේ විසාකාතුල තිබිච්ච හැටි විසාකා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසාකා බුදුරජාණන් වහන්සේගෙන් වර වගයක් ඉල්ලුවා. ඉල්ලපු වෙලාවේ එකක් තමයි කිව්ව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ආගන්තුකව මේ සරත් නුවරට වඩින සියලුම ස්වාමින් වහන්සේලා මගේ ළඟ මගේ මේ පූර්වාරාමයට වැඩම කරලා ආගන්තුක දානි වළඳන්න ආගන්තුක දානේ දෙන්න දීමේ අවසරය මට දෙන්න කියලා. ඉතින් විසාකා ඇහුවා බුදුරජාණන් වහන්සේ විසාකා ඉතින් මේ සවැත්පුරට ඉතින් එක එක දිශාවලින් ස්වාමීන් වහන්සේලා වඩිනවනේ. ඉතින් ආගන්තුක දාන දෙන්න ඔයාලට මොකද මේ උත්තර ආසාව කියලා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය නානා දිශාවලින් වැඩම කරනකොට ස්වාමීන් වහන්සේලා ආගන්තුක දානේ වළඳන ශාලාව තියෙන්නේ මගේ අසපුවේ නම්. උන්වහන්සේලා ආගන්තුක දාන වළඳනකොට ස්වාමීනි ඊට පස්සේ අපිට ආරංචි වෙනවා අසවල් අසවල් ප්‍රදේශයේ අසවල් අසවල් උන්වහන්සේලා පිරිනම් පෑවා පිරිනම් පෑවා කියලා ආරංචි වෙනවා ආරංචි වෙනකොට මං ස්වාමීනි හොයලා බලනවා උන්වහන්සේලා සවැත් නුවර කවදා හරි වැඩලා තියෙනවද කියලා එතකොට මට ආරංචි වෙන උන්න සවැත් නුවර වැඩලා තියෙනවා කියලා එතකොට මම දන්නවා සවැත් නුවර වැඩියන් නම් අනිවාර්යයෙන්ම පූර්වාරාමයට ඇවිල්ලා දානි වළඳනවාමයි මොකද ආගන්තුක දාන දෙන්නේ මම. ඒ නිසා අනිවාර්යයෙන්ම දාන වල එහෙනම් මේ මගෙන් දානේ වළඳලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේ කියලා හිතනකට භාග්‍ය බුදුරජාණන් වහන්සේ මට ඒකමයි ප්‍රීතිය. මට ඒකමයි සතුට. මං ඒ සන්තෝෂයෙන් දවසම ඉන්නවා. මට ඒ ඒ ඒ සඳහායි මේ ආගන්තුක දාන දෙන්න අවශ්‍යයි කියන්නේ. බුදුරජාණන් සාදු සාදු කියලා අවසර දෙනවා. එතකොට බලන්න මේ ශ්‍රාවකයන් වහන්සේලාව ගුණ වශයෙන් හඳුනාගෙන හිටපු කාලේ ඒ ඒ අවබෝධයෙන් තිසරණේ පිහිටුපායගේ ලක්ෂණ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා අනාථ පිණ්ඩික සිටුතුමාගේ දුවක් සුමනා කියලා. එයාම බන්දලා දුන්නා, කසාද බන්දලා දුන්නා නිගණ්ඨනාථ පුත්‍රගේ ශ්‍රාවක පවුලකට. ඒ කොසබෑනුවර දැන් සවැත් නුවර ඉඳලා කොසබෑනුවරට හරි දුරයි 7ක්ම 200 ගානක් තියෙනවා දැන් කාලේ. ඉතින් මේ දැන් සුමනා ගියා. මේ ඒ දැන් අලුත් ගෙදරට පදිංචිට ගියා. දැන් ඒ ගෙදර කට්ටිය කිව්වා මේ ඒ ඒ නැන්දම්මා ඒ පවුලේ කට්ටිය කිව්වා මේ සුමනා දේවියට කිව්වා සුමනා හිට අපේ ගෙදරට රාතන් වහන්සේලා වඩිනවා දානට. සුමනා කිව්වා අනේ අනේ අම්මේ කොච්චර ලොකු දෙයක්ද. මට මේ රාතන් වහන්සේ දැක ගන්න බැරුව හරි කාන්සිය කිව්වා මේ ඉන්නේ. ඊට පස්සේ දැන් පහවදා දැන් දාන වෙලාව වුණා. ඉතින් පණිවිඩයක් කෙරේ අන්න රහතන් වහන්සේ වැඩම කරලා ඉන්නවා කියලා. පිසුමනා බොහොම සතුටින් දෝගනා බලන්න. බැරි නම් ඉන්නේ කවුද? නිගණ්ඨ නාථපුත්‍රගේ ශ්‍රාවකයෝ ටික ඉන්නවා. උපන් හැටි පිරිසක් ඇවිල්ලා ඉන්නවා. දැක්කා. දැකලා චී මේගොල්ලෝ කොහොමද රහතන් වහන්සේලා වෙන්නේ කියලා මෙයාට කියුණා. ඒ වෙලම ආයෙ උඩ නට්ටුට දිව්වා. අර නිගණ්ඨ ශ්‍රාවකයෝ ටිකට බුද්ධ විදිහට කේන්ති ගියා. ආ උඹලා මේ මිත්‍යා දෘෂ්ටික පවුලක කෙල්ලෙක් අරන් ඇවිල්ලා අපිට නිඳා කළා. උඹලගේ දාණෙත් එපා කියලා හැරිලා ගියා යන්න. ඊට පස්සේ දැන් මේ ගෙදර කට්ටියට විශාල අර්බුදයක් මේ ගෙදර ලොකු ප්‍රශ්නයක්. ඊට පස්සේ මේගොල්ලෝ ගිහිල්ලා මේ සුමනාට කිව්වා අපේ අපේ මෝනේ දැලි ගෑවා කිව්වා. අපේ නම්බෝ ඉවරයි කිව්වා. නෑ නෑ නෑ කිව්වා මම රහතන් වහන්සේලා අඳුනන ඔය රහතන් වහන්සේලා නෙමෙයි. ආ කියාපන් ඔබ දැන් රහතන් වහන්සේලා කිව්වා මම දැන් රහතන් වහන්සේලා මේ මේ මේ ගුණයන්ගෙන් යුක්තයි කියලා මේ සුපටිපන්නතාදී ගුණ ටික කියන්න ගත්තා. කියන්න ගත්තාම කිව්වා ආයෙනම් පුළුවන් නම් ඔයාලගේ රහතන් වහන්සේලා මට ගෙනලා අපිට ගෙනලා පෙන්නපන් කිව්වා. ඉතින් මේ මෙයාට අසාමාන්‍ය ශ්‍රද්ධාවක් තිබිච්ච කෙනෙක්. කවුද සුමනා? සුමනා නැග්ග මේ මාලිගාව අර ඉස්සරහා සාදුළු තලයට. නැගලා සවැත්නුවර තියෙන පැත්තට හැරිලා පිච්චමල් වට්ටියක් අතට අරගෙන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ මිත්‍යා දෘෂ්ටික පවුලකට හිර වෙලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග හිට දානෙට වඩින සීක්වා කියලා මේ පිච්චමල් ටික අහසට දැම්මා. බලන්න මේ මේ මේ මාර්ගඵලලාභී දැන් එයා විවාහ වෙන්න ඉස්සලා මේ සෝවාන් වෙච්ච කෙනෙක් දැන් එතකොට බලන්න මේ හාස්කම පාන්නේ මේ අලුත කසාද බැඳපු නෝනා. දැන් යහන්නේ මේ දැන් අහනවා අපි මේ සූවන් විච්චයට පුළුවන්ද බඳින්න? ගෙවල් වල ඉන්න පුළුවන්ද? කලාකප්පල් වේවිද? කියලා අහනවා. ඒතර මේ මේ මේ මේ හාස්කම පාන්නේ මෙයා. මේ හාදුගෙන ඉන්නේ මේ. මාර්ගඵලලාගේ ශ්‍රාවිකාවක්. අර මල් ටික අහස දැමම පස්සේ මල් ටික අහස යනවා මෙම් පා වෙලා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින දැන මෙම් වියනක් වගේ හිටියා. ඉතින් එදා උපාසක මහත්තයෙක් ඇවිල්ලා සවැත් නුවර පහෝද දානගෙන කියන්නේ. ඊට බලන්න උපාසක මහත්තයා මම දැන් මේ දාණයෙන් පාරගත්තා කියලා. කවුරුත් තාන්නේ නැහැ මේ බලන්නක මේ උඩ මේ තියෙන පිච්ච මල්. මගේ දුවක් ඉන්නවා කිව්ව ශ්‍රාවික ආදුවක්. අර කොස බෑනුවර. ඊට අපි වඩිනවා උදාහරණට. 이르දීන් වැඩම කළා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දැන් අපිට මේ අපෙන් අහනවා ජේසුස් වහන්සේලා පින්දුනට කමන්නද කියලා අහනවා. අර අරේ ගියාම අපෙන් ඇහුවා මේ මධ්‍ය ප්‍රතිගියන් පස්සේ අපි අල්ලට පින්දුනට කමන්නද කියලා අහනවා. මේ බෞද්ධය. ඒ කියන්නේ අර බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝයා කියන තුන අවබෝධයෙන් ගන්න නැතිකම. එතකොට මේ අපි අවබෝධයෙන් දන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ අපි සෝතාපන්න ශ්‍රාවකයා කියලා හිත පහදිනවා නම් සකදාගාමි ශ්‍රාවකයා කියලා හිත පහදිනවා නම් අනාගාමි ශ්‍රාවකයා කියලා හිත පහදිනවා නම් රාතන් වහන්සේ කියලා හිත පහදිනවා නම් මේ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. සෝතාපන්න ශ්‍රාවකයා තුල ලක්ෂණ හතරක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසලෙන ප්‍රසාදය, ශ්‍රද්ධාව, ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාව ආර්යකාන්ත සීලය ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගාංග තුනක් පවත් දිනන ආකාරයට සීලී පැවැත්වීම මේවා සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා දිනු කරනවා මිසක් ඒවා ස්ථිර පිටලා ඉන්නවා මිසක් ඒවා නැති කරගන්නේ නැහැ. එතන ඉඳලා තියෙන ශ්‍රාවකයන්ගේ දිනුවක්මයි. එතකොට අපි සතුටු වෙන්න ඕනේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මේ මේ ගුණයන්ගෙන් සමන්විතයි. අපි සරණ ගිය ශ්‍රී සද්ධර්මයේ මේ මේ ගුණයන්ගෙන් සමන්විතයි. අපි සරණ ගිය ශ්‍රාවක සංඝ රත්නය මේ මේ ගුණයන්ගෙන් සමන්විතයි කියලා. එතකොට එහෙම අපිට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගේ ওই ගුණස්කන්ධය බැලුවහම ලෝකේ අපිට වෙන කිසිම සමාජයකින් කිසිම මනුස්ස වර්ගයකින් කිසිම ජන කණ්ඩායමකින් අපිට බෑ ඒක. ඒ කියන්නේ එහෙම පිරිසක් හොයාගන්න නෑ. ලෝකේ වෙන්න එහෙම පිරිසක් නෑ හොයාගන්න. ඒතර මේ විදිහට මේ විශේෂත්වය දකිනවා නම් ඒ විශේෂත්වය තුල තමයි පහදින්නේ. දැන් අපි ගමු මෙහෙම දැන් අපිට අම්මලා එක්කනයි ඉන්නේ. තාත්තලාත් එක්කනයි ඉන්නේ. නමුත් අපි ලෝකයේ කාන්තාවන් පුරුෂයන් කොච්චර ඇසුරු කරනවද? අපි වැඩිහිටියට සමහරට පොදුවේ අම්මා තාත්තා කියලා අපි පොදුවේ කතා කරනවා. නමුත් මේ ලෝකයේ මේ කෝටි ගාණක් කියන සමාජය තුළ අපි අම්මා විශේෂ වශයෙන් දකින්නේ නැද්ද? තාත්තා විශේෂ වශයෙන් දකින්නේ නැද්ද? අපිට අපි ලෝකෙම කාන්තාවන්ට අම්මා කිව්වත් අපේ අම්මා අපි වෙන් කළා දකිනවා. ලෝකේ මා තාත්තලා තාත්තා කිව්වත් අපි අපේ තාත්තා වෙන කරලා දකිනවා. ඒ කියන්නේ කෝටි සංඛ්‍යාත ජනක ජනකායක් අතර අපි මව කුසී ලබාගෙන පෝෂණය කළා, බිහි කළා, කිරිපෝල හදලා තියෙන එක්කන. එයා අපි බින් වශයෙන් අඳිනවා, අඳුනනවා. මේ වගේ මේ කෝටි සංඛ්‍යාත මිනිස් ප්‍රජාව අතරේ බුදුරජාණන් වහන්සේ කියලා එක්කෙනෙක් පහළ වෙලා තියෙනවා. ඉතින් උන්වහන්සේම අපි හඳුනා ගන්න ඕනේ. ඊළඟට මේ ලෝකයේ තියෙන নানা විෂයන් පොත්පත් ඉගැන්වීම් ඒ සියල්ල අතරේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා එකයි තියෙන්නේ. ඒක අපි වෙන් වශයෙන් හඳුනා ගන්න ඕනේ. මේ ලෝකේ ඉන්න ජන කණ්ඩායම් වැනි මිනිස් වර්ගයා ජන මේ කොටස් අතරේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් කියලා යම් පිරිසක් ඉන්නවාද? ඒ පිරිස විශේෂ වශයෙන් හඳුනා ගන්න ඕනේ. අන්න එහෙම හඳුනාගෙන පැහැදුනා නම් කාටවත් වෙනස් කරන්න බැරි විදිහට ඒකට අපි කියනවා අවිච්ඡප්පසාද කියලා. ආන්නේක තමයි මේ පැහැදීම තමයි පුණ්‍ය ගංගා බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි මේ පුණ්‍ය ගංගාව ඇති කරගන්නමු සංඝානුස්සති භාවනාව වඩමු. Thank you. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය රාග දේශ මොහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවෙන් යුතුව වැඩ සිටි නිසා සුපටිපන්න වනසේක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ශ්‍රාවක සංඝරත්නය අමාමහ නිවනට ඇති අමාමහ නිවනට ඇති විජු මාර්ගය නම් ආර්යෂ්ටාංගික මාර්ගය තුල ආර්යෂ්ටාංගික මාර්ගය තුල වැඩ සිටි නිසා වැඩ සිටි නිසා උජුපටිපන්න වනසේක උජුපටිපන්න වනසේක බුදුරාණන් වහන්සේගේ බුදුරාණන් වහන්සේගේ වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ශ්‍රාවක සංඝරත්නය චතුරාර්ය සත්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නා වූ ප්‍රතිපදාවෙහි වැඩ සිටි නිසා ඥාය පටිපන්න වනසේක ඥාය පටිපන්න වනසේක දුරජානන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස උපකාර වන්නා වූ දස කථාවෙන් යුක්ත යුක්තව දසකතාවෙන් යුක්තව වැඩ සිටි නිසා වැඩ සිටි නිසා සාමීචි පටිපන්න වනසේක සාමීචි පටිපන්න වනසේක බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ශ්‍රාවක සංඝ රත්නය සෝවාන් මාර්ගඵල සෝවාන් සකදාගාමි මාර්ගඵල සකදාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අනාගාමි මාර්ගඵල අරහත් මාර්ගඵල යන අරහත් මාර්ගඵල යන යුගල වශයෙන් සතරක්ද සෝවාන් මාර්ගයෙහි ගමන කෙනා සෝවාන් මාර්ගයේ ගමන් කරන කෙනා සෝවාන් ඵලයට පත් වූ කෙනා සෝවාන් ඵලයට වූ කෙනා සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා සකදාගාමි ඵලයටපත් වූ කෙනා සකදාගාමි ඵලයටපත් වූ කෙනා අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි මාර්ගයේ ගමන් කරන කෙනා අනාගාමි ඵලයට ඵලයට පත් වූ කෙනා අරහත් මාර්ගයෙහි ගමන් කරන කෙනා රහතන් වහන්සේ යන පුද්ගල වශයෙන් අට දෙනෙක් වනසේක බුදුරජාණන් වහන්සේගේ මේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නය මේ මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝ රත්නය දුර සිට උනත් දුර සිට උනත් දන් පැන්ගෙන උත් පිළිගැනීමට සුදුසු වෙන හේයින් දන් පැන්ගෙන ආහුනේය වනසේක ආහුනේය වනසේක ආගන්ත ආගන්තුක සත්කාරයට සුදුසු වන හේයින් ආගන්තුක සත්කාරයට සුදුසු වන හේයින් වාහුනේය වනසේක වාහුනේය වනසේක පින්සලකා පූජා කරන දාණයට පින්සලකා පූජා කරන දාණයට සුවනකෙයින් දක්ෂිනේය වන්නසේක දක්ෂිනේය වන්නසේක ගතුම් පිදුම් කිරීමට ගතුම් පිදුම් කිරීමට සුවනකෙයින් සුවනකෙයින් අංජලි කරණීය වන්නසේක අංජලි කරණීය වන්නසේක මුළු මහත් ලෝකයාට ඉන්දහම් කිරීම පිණිස කුඹුරක් වැනි හේයින් අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස වන කිසේක විසේ අනන්ත ගුණ ඇති ඒ උතුම් ශ්‍රා ශ්‍රාවක සංඝරත්නයට මම নমස්කාර කරමි ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නයට මාගේ নমස්කාරය වේවා මාගේ নমස්කාරය වේවා ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය ඒ උතුම් ශ්‍රාවක සංඝරත්නය සරණ යමි දෙවනුවද ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි තුන් වෙනුවද ශ්‍රාවක සංඝරත්නය මම සරණ යමි විසින් රැස් කළා වූ අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් මේ සියලු පුණ්‍ය ධර්මයන් වින් කැමති දෙවියෝ වින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ සියලු දෙවියෝ සියලු සප්පයට පත්නසීම ලබත්වා අප නමින් මිය ගියා වූ සියලු ඥාතීන්ද මේ පින අනුමෝදන් වී සපයෙන් සපයට පත්විත්වා සපයෙන් සපයට පත්විත්වා ලබත්වා සැනසීම ලබත්වා අප සියලු දෙනාටද මේ පින අනුමෝදන් වී මේ ගෞතම බුදු සසුනේම තුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසම අවබෝධ කර ගැනීම පිණිසම මේ පුණ්‍ය ධර්මයන් මේ පුණ්‍ය ධර්මයන් උපකාර වේවා උපකාර වේවා සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේලාට වන්දනා කරනවා ඕකාස වන්දා මිබන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාමිනා කතම් පුඤ්ඤං මයං දාතබ්බං සාදු සාදු අනුමෝදාමි උකාස ස්වරත්තේ පතං සබ්බං අච්චයං සබ්බං අච්චයං මේ භන්තේ විභන්තේ ඕකාසකමා විභන්තේ තියම්පි ඕකාසකමා විභන්තේ තතියම්පි ඕකාසකමා විභන්තේ සුපත්තිත්වා අභිවාදන සීලිස්ස සංවද්ධා පුචායෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං සියලු දෙනා නිදුක්ඛිත්වා නිරෝග විත්වා සුවපත්ත්වා සුවපත්ත්වා හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා හැම දිනාටම තෙරුවන් සරණයි